ඇයි සියලු දෙනාටම සිරුවන් සරණයි අපි භාවනා වැඩමුළු දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි සාදරයෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ගරු ස්වාමින් වහන්සේ අද දින භාවනාවේදී හුස්ම රැල්ල සියුම් වී සිත සංසුන් විය සිතවිලි වේදනා දැනුණත් ඒ සියල්ල හරහා සංසුන් මනස ඉදිරියට ඉදිරියට යනවා දැනුනි. නැවතත් සිතවිලි වේදනා මතුවත් ඒ හරහා එසේ නිදහසේ අනන්ත අවකාශය තුළ සිත ඉදිරියට ගමන් කරනවා දැනුනි. ඒක අංක 1 විදිහට තියෙනවා. අංක 2 තියෙනවා. උදෑසන භාවනාවේදී ඇතුළු එම తত্ত্বය දෙවන වර භාවනාවට ඉඳගත් විටම මගේ මට වගේ නැවතත් මතුවිය. සිතවිලි වේදනා අතරින් සිත ඉදිරියටම යයි. ඊට පස්සේ ඒක තුන්වෙනි කොටස තියෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එහෙම වේවා. <laughs> මම පොඩ්ඩක් හිතේ කියනකොට කියන්න හිතනේ අපි ඇත්තටම භාවනාවකින් මේක ක්‍රමිකව ගිහිලා අවබෝධ කරගන්න ඉස්සෙල්ලත් ওই தත්ත්වය ඔහොම තමයි. අපේ හිතේ ඕනම කරදරයක් තියෙද්දි විවේකයේ තියෙනවා. අපි කවදාකවත් ඒක දන්නේ නැහැ. ඒ නිසා කරදරය ගැන කතා කරන්න කතා කරන්න විවේකයේ කොම් වෙනවා. කරදරේ ඉස්මතු වෙනවා. තව කෙනෙක් ඔළුවත් නරක් වෙනවා. ඒ නිසා කොයි වෙලාවක හරි මේ කරදර තියෙන හැම තැනකම ඊට සාපේක්ෂව මුළු ගැන්නිලා මේ විවේකයේ මේ හුදේකලාව මේ විස්රාමයේ මේ පිරිචිගතිය තියෙනවා. බුදු කෙනෙක් ඇවිල්ලා කියනකම් අපි කවදාත් විවේකයේ හෝ විස්රාමයේ සරණ යන්නේ නැහැ කෙලස්මයි සරණ යන්නේ. ඒ සරණ යන මැදට ඒක ගැන කතා කරන්න ගිහිල්ලා තව කෙනෙක් තුළු නරක කරනවා. ඒ මනුස්සයාට අරිට වැඩිය පිස්සෙක් නම් එයා ආපහු මෙයාට ගෙනත් දානවා මේක තමයි සම්පප්පලාව කියලා කියන්නේ. ඉතින් ඒක කවදා හරි භාවනා කරලා කෙලස් ටික ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් එහෙම නැත්නම් ශික්ෂාවෙන් බයලජ්ජාවෙන් අයින් කරලා අයින් කරලා අයින් කරලා 100ක් අයින් කරන්න බෑ. සෑහෙනකට අයින් කරලා මේ හිතේ විවේකය දැක්කට පස්සේ එයා හිතුවේ නැත්තම් මේ විවේකයේ කියන එක 100ට 100ක්ව සුද්ධ වස්තුවක් කියලා. එයා තේරුම් ගත්තොත් මේ විවේකයේ තියේදී කෙලස් තියෙනවා ගණන් ගන්න නැතුව ඉන්න එකයි භාවනාව කියන්නේ. තලතුණකම කියන්නේ. මෝරච්චකම කියන්නේ. නොසැලෙන මනස කියන්නේ. తాදී ගතිය කියන්නේ කියලා. අර විවේක ගතිය බලවත් කරලා කෙලස් පැත්ත පොඩි කරලා ඒත් මේ తాදී ගතිය නොසැලෙන මනස උපේක්ෂා මනස යෝනිස මනස හඳුන්ලා දුන්නේ නැත්නම් එයා තාමත් අර ඉතුරුලා තියෙන කෙලස් ටික ගැන තමයි worry කරන්නේ. ඒක ගැන ලියනවා, කියවනවා, අඬනවා, මෙච්චර කරලත් මගේ හිතේ කෙලස් තියෙනවා කියලා අර මේ වැඩි බහුල වෙලා තියෙන විවේකේ තාමත් කතා කරන්න දන්නේ නැහැ. ඒ නිසා කවදා හරි මේ භාවනා කරලා භාවනා කරු නැත්නම් අර කෙලස් අඩු විවේකේ වැඩි සාපේක්ෂව වැඩි තැනට යන්න බෑ. කෙලස්මයි රජ වෙලා තියෙන්නේ. ඒ නිසා කෙලෙස් වැඩි අඩු සත්‍යෙට ගිහිල්ලා විග තත්තර ගිහිලා හිතට වද්දලා දුන්නොත් මේ භාවනා නිසා කෙලෙස් පොඩකට අයින් කරලා බුළු ගන්නලා විවික විස්රාම වැඩි කරන්න පුළුවන්. නමුත් මේක මේ ලබාගත් ජයග්‍රහණේ ලොකු දෙයක්. මට මේ විවේකයේම සරණ වේවා. විස්රාමයේම සරණ වේවා. මේ හිතේ සතුටම සරණ වේවා. මේකන බලන්නවත් එපයි කියන අදහස ගත්තොත් මේ කෙලස් ටික ටික වැඩි වුණත් එයාට තේරෙන පටන් ගන්නවා මේක සරණ ගිහිල්ලා ඉන්න තාක්කල් <clears throat> කෙලෙස් වලට ඇවිල්ලා දුක් දෙන්න පුළුවන් ගතිය අඩු වෙනවා. විඳවන්න කරදර කරන්න දවන්න තවන්න තියෙන ගතිය අඩු වෙනවා. ඒ නිසා මේ දුක් කරදර සරණ යාමට බුදුචාන්සේ සඳහන් කරනවා අකුසල සමාපatti කියලා. පුතඥයගේ වැඩිම අකුසල සමාපatti තමයි කාගේ හරි වැරද්දක් හොයලා ඒක තමන්ගේ වැරද්දක් හොයලා ඒකම සමාදන් වෙවි ඒකම පිළිත් කර කර පිළිත් කර කර ඉන්න එක. භාවනා කරන එක බලන්නේ කවුරු මොන જાති කෙරුවත් මගේ මනුස්සකම තියෙනවනේ. මේ මනුස්සකම නැති වෙන්නේ නැහැ කොච්චර කෙලස් කරා. මම මනුස්සකම සරණ යනවා. ඒක තමයි ඩිංගිත්තක් හරි වෙන විවේකයේ සරණ යනවා. විස්රාමයේ සරණ යනවා. ශාමයේ සරණ යනවා. පිරිචිගතයේ සරණ යනවා කියලා බැලුවොත් යෝගෙම චෝදනා කරනකොට බෑ එහෙම සරණ යන්න ඔබ පව්කාරය ඔබ අහවල් අකුසලේ තියාන ඔය වසංගගෙන ඉන්නේ. ඊය ලෝකයා වෙලා හරියට කොනහනවා. සම්බුදුන් සරණ යන එකනා ආර්යයන් වහන්සේලා සරණ යන කෙනා සත්පුරුෂයන් සරණ යන කෙනා සද්ධර්ම අහන එකනා වෙනවා මේ කොච්චර බයිලා කිව්වත් මේ ලෝකයා බුදුහාමුදුරුවෝ අගය කරන්නේ මේ පින සරණ යන කෙනා විතරයි. කුසල සමාපත්තිය දන්න කෙනා විතරයි. ඉතින් ඒ වෙනස භාවනාවෙන් එකක් නෙවෙයි. ඒක යෝනිසෝ මනසිකාරයෙන් යහ කල්පනාවෙන් යහ දිට්ඨියෙන් එන එක. ඒක නිසා භාවනා කොච්චර කළත් අගය කළ යුත්තේ අගය කරන්න දන්නේ නැත්නම් එයා තාමත් අපායෙම තමයි ගත කරන්නේ. තාමත් පැහෙන මේ ලෝධිය හැලේක ගත කරන්නේ. අර පුංචි කෙලස් ටික සමාදන් වෙනවා. අර තියෙන විවේකය සමාදන් වෙලා දන්නේ. ඉතින් ඒක වෙනස එයාගේ කර්ම ගෙවිලා, මේරිල්ල ඇති වෙලා, ඒ වගේම සද්ධර්මයේ ඇහිලා සමාස සමාදන් වෙන තැනට යන්න ඕනේ. ඒක සම්පූර්ණ ඉලෙක්ට්‍රික් වැඩක්. සම්පූර්ණ ඉම්ප්‍රොම්ප්ටු නැත්තම් අහඹයක්. ඒක නොවෙන්න පුළුවන් හත් අවුරුද්දක් භාවනා කරත් ආත්මහතක් භාවනා කරත් තාමත් ඉතුරුලා තියෙන කෙලස් ටික සමාදන් වෙන කෙනා අපායම තමයි ගත කරන්නේ. එයාට ආය අපායට යන්න ඕනේ ඉන්නෙත් අපායේ තමයි. ඒ මොකද ආකල්ප වැරදි. ඒ නිසා සර්වචන් සඳහන් කළා තියෙනවා වැරදි ආකල්ප සහිත කෙනා කරවිල ඇටයක් තිත්ත ලැබු ඇටයක් පොළවේ හිටවුවාම ඒ කරවිල ඇටේ තිත්ත ලැබු ඇටේ ගන්න හරියක් ගන්න පොළවේ තියෙන සාරය අරගෙන හදන්නෙම තිත්ත ඵලයක් තමයි. අඹ ඇටයක් එහෙම නැත්නම් වෙන මිහිරි ඵල ඇටයක් ගත්තොත් අර පොළවේ සාරමයි ගන්නෙ. හැබැයි හදන්නේ මිහිරි ඵලයක්. අන්නේ බව දැනගෙන මේ වැරදි පැත්ත හොයන වැරදි පැත්ත කතා කරන මානසිකත්වය කියන්නේ දේවදත්ත කියන්නේ. හරි පැත්ත කරන්න පුළුවන් පැත්ත හැකි පැත්ත සංඥා ගන්න පැත්තට කියන්නේ බුද්ධ දත්ත කියලා. මේ දත්ත දෙක තමයි අපේ ජීවිතේ තියෙන්නේ. බුද්ධ දත්ත හෝ දේව දත්ත. කොයි දත්තේ ධර්ම යනවාද කියන එක තමයි පුද්ගලයාගේ වෙනස. ඒක කොයි වෙලාවෙ වෙයිද දන්නේ නැහැ. ගහක් උඩ ඉඳන්ද වේද, ඉලක්ක උලක් උඩ ඉඳන්ද වේද, පිලක් උඩ ඉඳන්ද දන්නේ නැහැ. ඒ වගේම අපේ මේට කිට්ටුවෙන් යන මෝඩ තවත් සංකල්පනාවක් තියෙනවා. මේක පරියන්කේදී විතරයි වෙන්නේ කියලා. දැන් මේ කියූපෙක් කරන්න කියන දේ ඕක හොඳට ඔය ඔය ආකල්පය බලන්න සක්මන් කළා සක්මන්ට ඔය යන්න අරින්න. අනායසයෙන් සක්මන් කරන මගේ හිත විවේක වෙනවාද කියලා. මේ මොම් මුල මැදාග පේන්නේ නැහැ. මට වම්බ දකුණ පේන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. මම ඇවිදින බව දන්නවනේ. මම ඉඳගෙන නැති බව දන්නවනේ. මම හිතගෙන නැති බව ඉතින් මදයි. ඉතින් බුද්ධියගෙන ඉන්නකොට බලන්න දැන් මගේ හිත නිදාගෙන ඉන්නවා කියලා ලැජ්ජාවටපත් වෙලාද? එහෙම නැත්නම් මේ බද්ද පරියන්කේ කරගන්න බැහැ ලැජ්ජාවෙන් තමයි ඉඳගෙන ඉන්න හොඳ හැතපිලා ඉන්න සතපීම දිහා බලලා මේක තුල ඔය විවේකේ නැද්ද කියලා. ඔය කියන විවේකේ ඉරියවක බැඳිලා නැහැ. ඔය කියන විවේකේ කාලයට බැඳිලා නැහැ. ඔය කියන විවේකේ දේශයට බැඳිලා නැහැ. ඒක හොයාගෙන යන්න දන්නේ නැතිකමයි තියෙන්නේ. සමාදම් වෙන්න දන්නේ නැතිකම නිසා අපේ වැඩේම අර අඩුපාඩු ටික සමාදම් වෙලා චරුචරු ගගා චෝදනා කර කර අනුන්ට චෝදනා කර කර වැරදි පැත්ත බලන ඒක තමයි සුද්ධ වශයෙන්ම කියන්නේ ඕනෝකට තමයි ජනමාධ්‍ය කියන්නේ IT ටෙක්නොලොජි කියන්නේ ඕනෝකට. ඉතින් IT වලින් ගොඩාක් ඉහළට ගියොත් ගොඩාක් කුණු කන්දල් ඔළුවේ තියෙනවා. ඒත් IT එක ගිහිල්ලා හරි කමන්නේ බුදු ජානනාසික විතර නෙමෙයි බ්‍රයිට් ස්පොට් එක බලන්න, ලව් ස්පොට්ස් බලන්න, ජීවිතේ සුන්දර පැත්ත බලන්න, hina වෙලා ඉන්න. මේ main thing is not to worry. ඒක මේ බීලමත් වෙලා ඇල්කොහොල් වලින් කරන එක නෙවෙයි. කුඩු ගහලා එක්ස්ට්‍රසියකුත් නෙමෙයි. කාමීත්‍යචාරෙමුත් නෙමෙයි මේ ගන්නෙ. සතු මරලත් නෙමෙයි මේ ගන්නෙ. හොරකම් කළලත් නෙමෙයි ගන්නෙ. Tamanට හම්බෙච්ච මනුස්සකමේ Taman මේ සැපසේ වාඩිලා ඉන්නවා. ඉතින් මේකේ මොකද්ද තියෙන රිලිජියස් ඇස්පෙක්ට් එක කියලා අහනවා. මේකේ මොකද්ද තියෙන ආධ්‍යාත්මික කියලා අහනවා. තටමඬ ඕනේ නැද්ද? ඉතින් තටමනවා. ඉතින් තටමඬ තටමඬ වෙන්නේ මොකද්ද? සාමයයි ඒ සරල ගතියයි ජීවිතේ సౌందර්යයි නොපෙනෙන තරම් ඈතට යනවා ඒක නිසා මේ වෙනස ඇතිවීම සඳහා ඒ කියන්නේ මේ ජීවිතය අපිට ලැබිලා තියෙන හොඳ පැත්ත විතරක් කතා කරලා අන්තිම නැති නිසා නෙවෙයි කතා නොකර ඉඳලා තේරුම් ගැනීම හැකියාව වායසමත රඳාපවතිනවා කියනවනම් ඒකත් බොරු ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ මත රඳාපවතින කරන එකත් බොරු. පැවිදි වුණාද නැද්ද කියන එක මත රඳාපවතින කරන එකත් බොරු. බෞද්ධයන්ද බෞද්ධයන් අතර විතරද මේක සීමා වෙලා තියෙන එකත් ඒත් බොරු. manussකම මත විතරයි. යම් මිනිස්සෙක් manussකම දන්නවනම් ඒ මනුස්සයා නිතරම දුර්ලභව manussත්ව පරිලාභෝ. මට මේ හිරියර කරන කරදර කරන එක්කනාගේ වුණත් manussත්ව පරිලාභේ දුර්ලභයි. එයා ඒ කරදර කරා කියලා මගේ හිත නරක කරගත්තොත් මමත් දේවදත්ත කෙනෙක් වෙනවා. ඒ කරදර කරන එක එයා තියාගත්තයි. නමුත් ඒ මනුස්සයෙන්නේ මම එතෙන් යන්න පුළුවන්. ඒ වගේ මට මේ සියල්ලට සමාව දීලා කමන්නේ නැහැ. කියන බුද්ධ පැත්තට යන්න පුළුවන්. ඒ නිසා ඒ ලියපේකනට තෙරුවන් සරණයි කියලා මටත් කියන්න හිතෙනවා. මට කියන්න තියෙන්නේ ඕක සක්මනේදී ගන්න බැරිද කියලා බලන්න. ඕක වැසිකිලි කර කර ඉනකොට ගන්න බැරිද කියලා බලන්න. ඕක නිදාගෙන ඉන්නකොට ගන්න බැරිද කියලා බලන්න. ඕක තනි කකුලෙන් හිටගෙන ඉන්නකොට ගන්න බැරිද කියලා බලන්න. ආහන එදාට තේරෙයි මේ ඉරියව් වෙනස් වුණාට මනුස්සකම වෙනස් වෙන්නේ නැහැ. කාලය වෙනස් වුණාට මනුස්සකම වෙනස් වෙන්නේ නැහැ. දේශේ වෙනස් වුණාට මනුස්සකම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා නිතරම අර බයා මිනිමම් ලෙවල් එක. මනුස්සකම තමාදන් වෙන්න හැම කෙනෙකුටම මනුස්සත්වයට කරු කරන්න. මනුස්සයා මොන જાති වුණත් මනුස්සකමට කරු කරන්න. තව කෙනෙක් මිනිස්සෙකුට නිකරු කරනවා නම් අසත්පුරුෂය කියලා කියන්නේ. තව කෙනෙකුට මිනිස්සෙකුට ගරු කරනවා නම් ඒ මනුස්සයා මිනිස්සෙක් කුත්‍රි මනස ධර්ම තියෙන දේව මනුස්සය දේව ගණයට පත්වෙච්ච මනුස්සයෙක් ඒ නිසා මේ විදිහට යනවා නම් ඒක ධර්ම පවුල ඇතුලේ භාවනා කරන පිළිස අතරේ සමග්ගානන් තපෝසුකෝ කියලා එකිනෙකාගේ දුක් කරදර ටික හඳුනා ගන්න ගතියක් බෙදා ගන්න ගතියක් එනවනේ ඒක දේව මණ්ඩලය බ්‍රහ්ම මණ්ඩලය බවට පත් වෙනවා ඒකයි කම්මගේ දරුව වෙන්න ඕනේ නැහැ ඊට පස්සේ ඒක බෝ වෙන ලෙඩක් වෙනවා අනිත් ඔක්කොටම දෙන මේ මනුස්ස සතුටින් ඉන්නේ මේ රාජ සැප වෙලා සිටු සැප ලැබිලා කඩා වඩාගෙන නෙවෙයි ලද දෙයින් සතුට වෙන ගතිය. ඒක නිසා මේක සාමාන්‍යයෙන් වැඩමුළුවක මේ මට්ටම දෙන්න දවස් 5ක් විතර යනවා. දවස් දෙකක් තුනක් හතරක් පහක් භාවනා කරලා මේ ආකල්පේ සහිත භාවනා කරලා හෙලි වෙන්න. නමුත් පළවෙනි දවසේ දෙවෙනි දවසේ මේක වතුරුණයි කියලා කියන්නේ. ඒක හොඳ ලකුණක්. ඒක නිසා අනිත් අයටත් ඒ පැත්තට කල්පනා කරන්න මේක පූර්වාදර්ශයක් වෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ කාටවත් යමක් දෙන එක නෙමෙයි. එයා ළඟ තියෙන මේ හොඳ ටික ඉස්මතු කරලා ඔප්නම් වලා යාටම සමාදම් කරනකොට මේ 1 1 1 නෙවෙයි 1 1 11 වෙන වෙලාවක් එනවා. දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි 11 වෙනවා. ආනික ඇති කරගත්තොත් අපි එකම ධර්ම මණ්ඩපයක එකම ධර්ම මේ පෞලක පිරිසක් පාඩපත් වෙනවා. ඒ නිසා තෙරුවන් සරණ වේවා. මම යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආස්වාස හා ප්‍රස්වාසය දෙස බලාගෙන සිටින විට මිනිත්තු 30ක් පමණ කාලයක් හුස්ම සියුම්ව නාසිකාග්‍රයේ දැනේ. ඉන්පසුව එක් පාදයක් හිරිවැටි වේදනාවක් දැනේ. කකුල බර වී තද ගතියක් දැනේ. මෙය නොසලකා හිත හුස්මට යොමු කරන්න බැලුවත් කකුලේ ඇතිවන වේදනාවටම හිතයයි. එවිට පාදය වෙනස් කිරීමට සිටේ. මෙසේ පාදය වෙනස් කිරීම වරදක්ද? මහා පාදය වෙනස් කර නැවත ආස්වාසය හා ප්‍රස්වාසය වරන් ඇතුලේ නාසිකාග්‍රය දෙස බලයි. ඇතිවන වේදනාව දෙස උත්සාහයෙන් බලන අවස්ථාද ඇත. එය වෙහෙසකර වූ විට පාදය වෙනස් කරයි. මෙය වරදක්දයි කාරුණිකව පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මගේ එක වාක්‍යයක් තියෙනවා මම ටික විස්තර සහිතව ඉල්ලනවා. ඒ ඔක්කොම නඩු ඔක්කොම හබ ඉවරලා පාදයක් වෙනස් කරලා නැවත ආනාපානේ බලනකොට ආනාපානේ අර තිබිච්ච තැනම තැම්පත් ගතියෙන් තියනවාද නැත්නම් කකුල් වෙනස් කරපු නිසා ඇවිස්සලා නැවතත් ආනාපානේ යන්න බැරි තත්වයක තියනවාද කියන කට උත්තරය අවශ්‍යයි. මේක වෙලා තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න. ඒ නිසා කැමැතිද මේ ප්‍රකාශය කරපු එකනා ඒ තමන්ගේ කට උත්තරේ අතුරු සාක්ෂිය දෙන්න. ඒ විනාශ කරලා පස්සේ ඉතින් විනාශ පස්සේ නැවත ආනපනට ගියයි කියලා තියෙනවා. යනකොට ආනපනත් තිබිච්ච විදියටම සංසුම්ව ඊට ඊටෙන් තියාගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. නැත්නම් අලුතින්ම පටන් අරගෙන මේ ලොකු ප්‍රයත්නක් කරන්න ඕද නැවත ආනපනට යන්න ගියාම ආනපන ඇවිස්සලාද තියෙන්නේ කියන එක අවශ්‍යයි මේ තොරතුරක් වශයෙන්. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට පොදු ප්‍රකාශය මම ආයෙත් මතක් කරනවා ඕන දෙයක් කරුවාට පස්සේ හිත gedaraවට පස්සේ gedara තැම්පත් නම් ඒ කරපු දෙයින් හිත කෙලෙහිලා නැහැ. එච්චරයි ඒක ගන්න තියෙන බීජ ගණිතයේ සමීකරණය. ඉතින් ඒ නිසා ඒ gedට ආපවට පස්සේ ඒ gedara තත්ත්වේ නැත්නම් මූල කර්මස්ථානට ආවට පස්සේ මූල කර්මස්ථානයේ తত্ত্বය හෙලි කරන්නේ නැතුව නඩුව විනිශ්චය කරන්න බෑ. එයා උසාවියට ප්‍රකාශයක් කරන්න ඕනේ. මම එනකොට gedara එනකොට gedara අවුල් වෙලා. අවුල් වෙලා නම් කකුල වෙනස් කරන නිසා අවුල් වෙලා සතිය කැඩිලා. අවුල් වෙලා නැත්තම් නැත්නම් ඉක්මනට එකලස් කර ගන්න පුළුවන් නම් සතියට හානියක් වෙලා නැහැ වැරද්දක් කියන්න බෑ. ඉතින් එනකොට තිබුණ තත්ත්වෙන් තමයි වැරද්ද වෙලාද නැද්ද කියලා නිශ්චය කරන්න පුළුවන් වෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී අඩි 30ක ප්‍රමාණයක් ඇවිදීම හෝ එක දිගටම සතපුමක් පමණ ඇවිදගෙන යාම සක්මනක්ද තෙරුවන් සරණයි. මේ දෙකෙන් කොයි එකද තමන්ගේ මම දැන් ඇවිදිනවා කියන එකේ හිත වැඩි පිහිටවගෙන ඉන්න පුළුවන් වෙන්නේ එහාට මෙහාට ඇවිදින එකේද නැත්නම් ඒක දිගට අනේකේද කියන එක අනුව තමයි මේ කරන වැඩේ හරියද වැරදිද සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒ නිසා ඒක නාගෙවොත් මම ඉල්ලා හිටිනවා අට උත්තරයක් මේ කොයි එකේදී Taman දැන් ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගන්නේ මං ඇවිදින්මින් ඉන්න බව වැඩි වේලාවක් හිත ඉරියව්වේ පැවැත්වීමට උදව් වෙන්නේ ළඟ ළඟ එහාට මෙහාට යන්නේකේද එක දිගට හැතැපක් යන්නේකේද කියන කට උත්තර දෙනවනම් ඒකටත් අපිට පුළුවන් සාකච්ඡාවට ලක් කරගන්න. ඒකට ගොළු අත රකින්නවනම් අපි යනවා ඊගාව ප්‍රශ්න. අමුතුවෙන් හැටි ටිකක් ඇවිදලා ආපහු හැරෙනකොට එතන තියෙන මේ භාවනාව මේ එතන හැරෙන හන්ද හිත වෙනස් වෙනවා. එහෙනම් මේ එක දිගටම ඒකෙම යෙදিলা නිසා දෙකම කරලා බලන්න දෙකම කරලා බලන්න කොතනදීද කැඩෙනවයි කිව්වට ඒක මොකද්ද හැරෙනකොට සතිය කැඩුනට යෝගාචරිතේ වගකීම් බාරේ වැඩි වෙන න්යාය පිටවන්න එක දිගට යන්න එහෙම අභියෝගයක් එන්නේ නැහැ එහෙම මේ ඒකට කියනවා අභ්‍යාසයක් නැහැ ඉතින් එතකොට සමහරකට වෙන්න ඉඩ තියෙනවා එක දිගටම කරගෙන යෑමේ සත්‍ය පැවැත්ම ලේසි වෙන්න පුළුවන් තව කෙනෙකුට මේ අතරමැදදී හැරීමේ කටයුත්ත දාලා ටික සංකීර්ණ ග්‍රන්ථි ස්ථානයක් පෙන්නලා ආයෙ සතිය පිහිටවන්න හදනකොට නිතරම එහි යෙදෙන ගතිය එන්ගේජ්මන්ට් එක එන්ගේජ් වෙන ගතිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකේ තමන්ගේ මූඩ් එකේ හැටියට වෙනස් වෙනවා. ඒක පරිශන කරලා බලන්න ඕනේ. කරලා බලන්න ඕනේ මොන විස්තර හොයන්න යන්න එපා. මම ඇවිදිනවා. ඉඳගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි කියන මූලික දැනීම කොයි ඉරියව්වේදීද ලේසි. එතනම එහාට මෙහාට යන එකේද නැත්නම් එක දිගට <clears throat> හැතැම්මක් විතර යන එකේද කියන එක ඒක තමයි සතිය කියලා කියන්නේ. හඳුනන්නේ ඇඩේ හැරෙනකොට ඇස් දෙක පියාගෙන කරමු සතිය කරන ආඩුයි කියලා අත්දැකලා. ඒක එක තමන් කරන පුංචි පුංචි ටැක්ටික්ස්. නමුත් සඳහන් කරලා තියෙනවා පුළුවන් තරම් ඇද්දක අරගෙනම කරන්න කියලා. ඒක ඒක කියන්නේ ඇත්ත එක වහගත්තයි කියලා මිනි මරුණ නඩුවක් දාලා එල්ලල මරන්න හදනවා කියන එක නෙවෙයි. ඒ කෙරුවට ප්‍රශ්නයක් ඇත්තේ නෑ. නමුත් මේ වගේ ටැක්ටික්ස් දාලා කරන්න නෑ. ඒකට බුදුරජාණන්සේ ලොකු ඉඩක් අපට දීලා තියෙනවා ආර්ය පරිශ්‍රණේ. තමන්ට කරන්න ඕනේ සති ධාරාව කඩා ගන්න නැති එකනේ. සති ධාරාව කඩා ගැනීම සඳහා ඔය නැවතිල්ලේ හැරෙනවා. හැරිලිවලා අපහුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇස් දෙක වහගෙන හැරෙනවා. එහෙම නැත්නම් යනකොට ලෑස්තිලා යනවා. දැන් අනිවාර්යයෙන්ම කඩන බව දන්නවා. ඒ නිසා මම ඩබල් ඩෝස් සතියක් මේකේ දාගෙන ඉන්නවා. සතිය ඩබල් ඩෝස් එකක් දාගෙන ඉන්නවා. කොහොමද හැරෙනකොට බලාගන්නේ කියලා. ඉතින් හරියට කියන්නේ වාහනයක් මෝටර් වේකේ හරි හයිවේ එකේ හරි ඉඳලා එක්සිට් එකක් ගන්න ගියාම යාට ආපු වේගෙම යන්නත් බෑ. ඒ සැලකිල්ල ඉන්නත් බෑ. යාට දැන් දැනගන්න ඕන සිග්නල් කරන්න ඕනේ. තමන්ගේ ට්‍රක් එකට ගන්න ඕනේ. පිටිපස්සෙන් ඉස්සරහට මේ පෙන්වන්න ඕන අපි හිතුවත් මේ එක්සිට් එකක් නෙවෙයි අතුරු පාරක් නම් ඒ පැත්තෙන් එන වාහන තියෙනත් ඉඩ තියෙනවා. ඒ නිසා එතනදී ප්‍රිකෝෂස් ඒ ගන්නනි ගන්නකම ඩ්‍රයිවර් කෙනෙක්ගේ තියෙන විනිශ්චය ගතිය පේනවා. එතකොට ඇක්සිඩන්ට් අඩුයි. ආපු වේගෙම කපලා ගත්තොත් එතකොට සංදිස්ථානය කියලා කියන්නේ වාහනයටත් අපලයි මාර්ග රීචිත් කැඩෙනවා අනතුරුත් බහුලයි. ඉතින් ඒ නිසා සංදියක හරවන තැන දන්නේ නැතුව ලයිසන් දෙන්නේ නැහැ. මේන් රෝඩ් එකේ එහාට මෙහාට වාහනයක් ගෙනියන්න පුළුවන් නම් චිම්පන්සියෙකුටත් ලයිසන්ස් ගන්න පුළුවන්. දෙන්නේ නැහැ. එයාට හරවලා පෙන්නන්න. පෙන්නන්නේ ඔය එතන තමයි මිනිහා ඩ්‍රයිවර්ද කියලා දැනගන්න. ඒකට කියනවා ඉරියාපත සංදීයේදී තියෙන සතියට සම්පජඤ්ඤය කියනවා. ඉරියාපතේ තියෙන සතියට සතිය කියනවා. ඉරියාපත සංදීදි කඩානොගෙන පවත්තන්න ගන්න ප්‍රයත්නයක් තියෙනවානේ අපේ. ඒකට කියනවා සම්පජඤ්ඤය ඒ සතිය සම්පජඤ්ඤයට යන්න නම් ඒකාකාරී සතිය පවත්තර ගමන් කෙනෙහිලිකම් කරන්න. සද්දයක් දාලා බලන්න ඕනේ, වේදනාවක් දාලා බලන්න ඕනේ, ඉරියව වෙනස් කරලා බලන්න ඕනේ. ඉතිවිලියෙන් දරින්න ඒල බලන්න ඒ සංදි ස්ථානවලදී සතිය ඇතර හැල හැපීමක් වෙනවා. ඒක කඩා ගන්න තු ගෙනියන්න පුළුවන් නම් දැන් හොඳ ට්‍රැෆික් ජෑම් එකක් තියෙද්දි ඩ්‍රයිවිං දාන්න. බිසි ස්ට්‍රීට් එක ඩ්‍රයිවිං දාන්න ඩ්‍රයිවර් කෙනෙක්. ඒව නැත්තම් චිම්පන්සි. මේ සතිය එන්නේ එන්නේ එන්නේ අභියෝග වලට මුහුණ ගැනීම හරහා තමයි සතිය සම්පජඤ්ඤයක් වඩපත් කරලා ස්ථානෝචිත ප්‍රඥාව එන්න අරිනවා සති ධාරාව ඔද්දල් වෙනවා හැබැයි කඩාගන්නේ බැලන්ස් එක කඩාගන්න බැලන්ස් එක පොඩ්ඩ එහෙම වෙනවා ආය අරගෙන යන්න පුළුවන් ඒ නිසා මේ වැඩ පිළිවෙලේ තියෙන්නේ එක තැනක නතර වෙලා සතුටු වීමක් නෙවෙයි මට්ටමට ගිය ගමන් ඒක අභ්‍යාසය දෙනවා ඒකට ගිය ගමන් ඒක අභ්‍යාසය දෙනවා එන්න එන්න එන්න පරිණාමයටපත් වෙනවා අභ්‍යාසයත් පරිණාමයටපත් වෙනවා තමන්ගේ ඔබ්ජෙක්ට් එකත් පරිණාමයටපත් වෙනවා තමනුත් ඉවොලුෂන් එකට ලක් කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නේ කොටස් කීපයක් තියෙනවා අංක 1 යටතේ තියෙනවා සක්මන් භාවනාව කිරීමේදී ආරම්භයේ සිටම මෙනෙහි කිරීම සිදුකල යුතුයද එහෙමත් නැත්නම් කිසිදු මෙනෙහි කිරීමකින් තොරව ආරම්භ කොට පසුව එය අවශ්‍ය බව දැනුනොත් පමණක් මෙනෙහි කිරීම ප්‍රමාණවත්ද යනමඟ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. එසේම ස්වාමින් වහන්සේ මේ සම්බන්ධයෙන් දෙන පිළිතුර ආනාපාන සති භාවනාව කෙරෙහිද වළංගුදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන සේක්වා. සමහර අවස්ථාවලදී මෙනෙහි කිරීම හිතට වෙහෙස කර දෙයක් ලෙස දැනී තිබෙන නිසා එය එක චිත්තක්ෂණයකදී හිතට අරමුණු නිසා එක චිත්තක්ෂණයකදී හිතට අරමුණු කළ හැක්කේ එක දෙයක් පමණක් බැවින් මෙනෙහි කිරීම තුළ ප්‍රාථමික අරමුණෙන් හිත ඉවතට ගැනීමක් සිදු සිදුවන්නේ දැයි සිතේ මේ නිසා සරල උපමාවක් ගත්තොත් බබෙක් නිදි කරගන්න උත්සාහ කරන මවක් නැලවිලි කවිය පාවිච්චි කරන හැටි ඒ දරුවගේ හිත নানা ආකාර දේවල් වලට යන්නේ නැති වෙන්න අම්මා ළඟ ඉන්න බවට දරුවට දැනෙන්නත් ඒ ලයක් ඇතුව ගායනා කරනකොට ඒ දරුවග දරුවා ඒ අම්මත් එක්ක තියෙන සාසම්බන්ධයක් ඇති වෙනවා. ඒ නිසා ඒ දරුවට එක්ක ආරසාවක් එහෙම නැත්නම් අර වෙන දේවල් බැලීමේ තියෙන ආස්වාදයක් නැලවිලි කවියෙන් එනවා. ඉතින් නැලවිලි කවිය බබාට නිින්දියාගෙන එනකොට අඩු කරනවා. ඒකයි සාමාන්‍යයෙන් කරන්නේ. අඩු කරලා කරලා නිින්ද ගියාට පස්සේ නැලවිලි කවිය නැතුව බබා දොයි කරනවා. දොය ගන්නවා. ඉතින් ඒක නිසා කොතනදී නැලවිලි කවිය කියන්න ඕනද කොතනදී අඩු කරන්න ඕනද කොතනදී නතර කරන්න ඕනද කියලා බබාගෙන් අහුවට තේරෙන්නේ නැහැ බබාට කියවුවත් එම අම අම මට ඉස්සලා හයියෙන් නැවලි කවිවා ඊට පස්සේ මට එහෙමිට කියපේ ඊට පස්සේ නතර කවිවා අම්මට තේරෙන්නේ නැහැ. ඒකට මේ අම්මා තොලමොට්ටල කැහැදිමිටේ ඥාන තියෙන කෙනෙක් නම් අම්මත් හොඳට නිින්ද කියලා තේරි වෙන කිටි ගන්නවා වගේ බබාට කරන විදිහ කියන්න ගත්තත් දරුවට කුණුවරප දන්නේ නැති වුණාට අම්මට බයි. මේ අම්මා අම්මා ගැන නෙවෙයි යමෙක් කියලා. ඉතින් ඒක හරියට දැනගන්න ඊට පස්සේ හිතන්න ළමයා දැන් මෙහෙම තටමන බුදු කරවගත්තයි කියන්නේ. ඊට පස්සේ බබා නැගිට්ටා දැන්. නැගිටලා ටිකක් නලියනකොට අම්මා නැලවිලි කවි නැතුව හ්ම් කියලා කොට්ටේට තට්ටු කරනවා. කොට්ටේ තට්ටු බබා ආයෙ නිදා ගන්නවානේ. එතනදී ආයෙත් යන නාවලා කරලා ආයෙ නැලවිලි කවි කියන්න කතා කරත්තොත් ඒත් දන්නේ ළමයාගේ මූඩ් එක කොතනද තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා තමන්ගේ සතියේට මේ ස්ථිරසාර සමීකරණ හොයන්න. ඒ නැත්තම් මේ මේ භෞතික විද්‍යාත්මක ක්‍රම හොයන්න යන එක සාමාන්‍යයෙන් ආධුනිකයල කරන්න වෙනවා. මොකද එයාලගේ මොනම ටූල් එකක්වත් නැහැ. භාවනා කරගෙන කරන යන්නේ එයා දන්නවා. ඉඳ ගන්නකොට තියෙන මූඩ් එකේ හැටියට අරමුණ කී කරුණම් අරමුණ දැපෙන වැටිලා නම් අරමුණ ආම්බාම් වෙලා නම් මොනවාක්වත් ඕනේ එහෙමම ගෙනි ප්ලග් වෙන එක විතරයි තියෙන්නේ. මගේ ක්‍රමයට මම කියන්නේ ආනබන හොයන්න යන්න එපා. දෙවෙනි ප්‍රශ්නෙට ඉඳගෙන ඉන්න ඉරියවට එහෙම හිත දැම්ම ගියා. අනපන වරන්ද ඕන වෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත බඳින්න නැත්තම් විතරයි. එන්න ආනපනට දාලා මුල්මැදක බලලා ආස්වාද ප්‍රසවාසයේ බලලා මෙනෙහි කරලා නානා ක්‍රම කරන්න වෙනවා මේ හිත ගෙවද්ද ගන්න. නමුත් තටු පුදුනකොටම යකා එනවනම් ආයිතින් ස්තෝත්‍ර කියන්න ඕන කමක් නැත්තේ යකා එනවා. සක්මන් කරනකොට තමයි දන්නවනේ මම දැන් ඇවිදිනවා. මහා විස්තරයක් නොදැනගත්තට ඇවිදින බව දන්නා අය හොඳටම ඇති. ඒක ඇවිදින වැඩින කළ මෙනෙහි කරත් නැතත් ඒකීකරුකම අනුව තමයි අපිට යොදන උපක්‍රමය යොදන්න වෙන්නේ. එimhe හිතින් නැත්නම් හිත රූප බලන්න යනවා, ශබ්ද අහන්න යනවා, අතීත අනාගත කල්පනා කරනවනම් ඒක ටිකක් තාක්ෂණික කරන්න වම තිනකොට වම කියලා මෙනෙහි කරනවා, දකුණ තිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. ඒ තියෙද්දි රූපේ දැන් බලනවා වැඩි සද්දයින වම වම වම වම කියලා තුන් හතර හැරි මෙනෙහි කරන්නේ. දකුණ කියන්න හදන කොටත් දකුණ කියද්දිත් මෙනෙහි කරද්දිත් බාහිර කරදර වෙනවා නම් දකුණ දකුණ දකුණ දකුණ දකුණ කියලා මෙනෙහි කිරීම ළඟ ළඟ ළඟ ළඟ කරන්න කියන. එතකොට සතියක් එන්නේ නැහැ, සමාධියක් එන්නේ නැහැ. අරමුණ අල්ල කියා ගන්න, දපණේ කර ගන්න පුළුවන් ගතිය වැඩි. ඊට පස්සේ ඒක කෙරුවට පස්සේ දැන් ඔන්න අරමුණ තියෙනකොට, වම තියෙනකොට වම අරමුණු වෙනවා දකුණු සිරුර දකුණු අරමුණු කරන හතර පස්සේ රෙමිනේ කරන්න ඕනේ එකට බස්සන්න පුළුවන් වමට වම දකුණට දකුණ වම දකුණ වම දකුණ ඉතින් කරගෙන යනකොට තමයි තේරෙනවා ටික වේලාවක් වම කියලා නොකියුවත් වමට හිත යන ගතිය තියෙනවා කියලා දඬුවට අල්ලගෙන ඇවිද බබා දඬුවට අතහැරලා බලනවා බැලන්ස් කරන්න පුළුවන් ඒ වගේ මේකෙදි ස්ථිරතර උත්තරයක් නැහැ ඒ උත්තර නැති නිසා යෝගාචර අසරණ වීමක් නෙවෙයි වෙන්නේ යෝගාචර තමන් පිළිබඳව විශ්වාසයක් ඇති කර ගන්නවා අවස්ථානුචිත යමක් කරන මිසක් අනිවාර්යයෙන්ම මෙනෙහි කිරීම කළ යුතුයි හෝ අනිවාර්යයෙන්ම මෙනෙහි නොකළ යුතුයි කියන්න බෑ මේ නිසා මේ මෙනෙහි කිරීමේක මේ ලංකාවට හඳුන්ලා දෙනකොට විවිධ චෝදනා එන්න පටන් ගත්තා මොකද හේතුව මේකේ කියලා තියෙන විදිහට මේ මෙනෙහි කිරීම සමාහට සමාධියට බාධාවක්. සමාහට සතියට බාධාවක්. සමාහට මෙනෙහි නොකිරීම බාධාවක්. සතියට බාධා නිසා මේක ටූල් එකක් විතරයි. ඒක පාවිච්චි කරන්න ඕන වෙලාව යෝගාචරයේ අවශ්‍යතාවය වෙනවා සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ හරිය දාන්න ආර්ය පරිශෙන්. මෙනේ කරලා බලන්න. දන්නේ නැත්නම් තමන්ට කනෙක් වෙන්නේ නැත්නම් මෙනේ කරලා බලන්න. කරදරයි නම් බලන්න මෙනේ පොඩ්ඩක් නොකර ඉඳලා. එතකොට මෙනේ නොකර සිටිනවා නින්දට වැටෙනවා වගේ ප්‍රශ්නයක් කරනවා අමෝරාවෙන් හරි මෙනේ කිරීම කරන්න ඕනේ. එතකොට සත්‍ය සමාධිය පැත්තක තියේදී නීවරණයක් ගැටකවදින්න හදනවා. එතකොට මෙනේ කිරීම කරන්න ඕනේ. ආන්නේ වගේ මේ මෙනෙහි කිරීමේ තියෙන කෘත්‍ය ටික මොනවද කියලා දන්නවනම් ඒකට දාස වෙන්න එපා. ඒකට ස්වාමිත්වයක් ඇති කරගන්න අවශ්‍යලාට මෙනෙහි කරනවා. නැත්නම් ඒක උපකරණ පැත්තක තියෙනවා. හිතට සත්‍යයටම බාර දෙන වැඩි කරගෙන යන්න. ඒ නිසා මේක මේ පරයන්කේදී සක්මන විතරක් නෙවෙයි. එදින්දා වැඩවලදීත් වැඩේ තමට නතු කරගන්න බැරි නම් වැඩේ යන්න හදනවා නම් තමනුත් අරගෙන කෙලස් දිහාවකට මෙනෙහි කිරීමෙන් හරි නැතර කරන්න. එහෙම නැත්නම් Taman දන්න සාමාන්‍ය පාලනයකට වෙන වැඩ නම් මෙනෙහි නොකරට කමන්නේ දල වශයෙන් දන්න මම දැන් මේ පරියන්ක භාවනා කරනවා නෙවෙයි. සක්මන් කරනවා නෙවෙයි මම මේ කෝපයක් හොදනවා. මම පොල් ටිකක් ගන්නවා. බලා ටිකක් ලියනවා. ආ එකනොට ඒ බව සාමාන්‍ය දැනීම දන්නවනේ මෙනෙහි කිරුව නැතර කමන්නේ. ඒක නිසා ඒක ආධුනිකයන් නම් ඇත්තටම අර හැන්දෙන් කිරිපෝනවා වගේ කවලා දෙන්න ඕනේ. පහුවෙන්න පහුවෙන්න මේක පරිශන කරන්න. විවිධ විකල්ප දමදම බලන්න බලනකොට අන්තිමට මෙනෙහි කිරීම ළමා වැඩක් බාලාංශ වැඩක් වශයෙන් පේනවා. අපි බාලාංශ පන්තියේ තමයි ටීචර් ඇවිල්ලා කළු ලෑල්ල අයනල් මයින් මයින් දීලා අයනට අඩිකෝදුව තියෙනකොට පන්ති ළමයි ඔක්කොම අයනු කියලා කියනවා. ඊගාට අල්මයනු මායනු. නමුත් ටිකක් කල් ගියාට පස්සේ අකුරු දිහා බලනකොටම අයනල් මයින් මයින් කියනකොට අම්මා කියන එකත් හිතෙත් ඇඳිලා ඊට පස්සේ අම්මා කඩේයි කිව්වනම් වාක්‍යෙම තේරිලා ඊට පස්සේ වාක්‍ය සහිත ඡේදේම තේරිලා ඊට පස්සේ ඡේදේ සහිත රචනෙම තේරිලා ඉතින් ඒකට අයනල් මයින් මයින් කියන්න ඕනේ නැහැ ප්‍රශ්නේ තියෙන්නේ ඒ තරම් ඉහළ මට්ටමට අපි දැනම ගියත් වර එකයි අපි බිඳුවටම වැඩනවා ඇති දවසේ ආයෙත් අයනල් මයින් මයින් කියන්න උනොත් කියන්න තරම් අපි ආධුනික මනසක් ඇති කරගන්න ඕනේ එනිසා මෙනෙහි කිරීමේ යන්ත්‍රයේ බොහොම ඉහළට යනකම පාවිච්චි කරන්න වෙනවා. සක්මනේදී පරියන්කේදී අතහැරියා සාන සක්මනේදී ඕන වෙනවා. ඊට පරියන්කේ සක්මනේ අතහැරියත් ගෙදර ඉදින්දා වැඩ කරනකොට ඕන වෙනවා. සමහරට පරියන්ක සක්මන ඉදින්දා වැඩ වල අල්ලගත්තත් අවුලක් වේගුලක් ආපු වෙලාවේ හිත නැවත මධ්‍යස්තරකට ගන්න ඕන. ඒ නිසා ඒක ප්‍රයෝජන විවිධයි. ඒ අවස්ථානුකූලව වැඩ කිරීම යෝගාවචරයාගේ at the risk of the yogi අත්දැක බල තමයි කරන්න වෙන්නේ. ආන්නෙන් දැන් මෙන්න මේ යන යන ගත්තම දැන් ඉබේටම යවෙන සත්‍යයට ආවට පස්සේ ඉස්සරහට හොඳයි ඉබේටම යන්නේ සක්වනේ පිට යන්න හදනවනම් ඉබේටම යන්න හදන රූපයක් බලන්න සමනලෙ බලන්න නම් එතකොට අපිට කියන්න වෙනවා ඉබේ තමයි යන්නේ හැබැයි යන්නේ නුහුරට හරියාදුවට එතකොට අඩු ගන්න මෙනේ කරන්න ඕනේ නෑ නෑ උඹේ ට්‍රක් එක මේකයි ඔය යන්න හදනේ කැලි. මේ ට්‍රක් එකේම හරියට යනවනම් තමන්න දන්නවා එන්න එන්න කෙලස් අඩු ගතියක් තියෙනවා. එන්න එන්න එන්න එන්න මේක කාන්දම් ගතියක් වෙනවා ප්‍රතිපදාවේ දිගේ යන බව තේරෙනවා. එතකොට අර ඉබේ වෙන ගතිය වාසියෙත් නෙහිලින්නේ. එහෙම නැත්නම් ඉබේ ඇදගෙන යනවා අපි කෙලස් පැත්තට. පාරෙන් පිට යනවා. එතකොට මෙනෙහි කරලා විතරක් නෑ ඌටත් වැඩි දැඩි පියවරක් හොය අරගෙන දැනගන්න ඕනේ මේ අනුතුරුදායක තැන්න යන්නේ කියලා. ගන්න ඕනේ. ඒක නිසා ඒ නිසා මේ ඉබේ යනවා කියන එක ඩිෆයින් උනේ නැත්තම්, හරියට නිර්වචන උනේ නැත්තම් පොදු උත්තරයක් දෙන්න අමාරුයි. ඒකෙම දෙවැනි කොටස ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී එය දියුණු වෙන බවට ලක්ෂණ සහ මගසලකුණු ගැන විස්තර පහසුවෙන් සොයාගත හැකිමුත් සක්මන් භාවනාව දියුණුවටපත් වීමේදී සිදුවන්නේ කුමක්ද අපේක්ෂා කළ හැකි කුමක්ද යන්න ගැන විස්තර ඊතරම් අසා නැත්තිමි. අනුකම්පාවෙන් යුතුව මේ පිළිබඳ විග්‍රහයක් කර දෙනසේක්වා. සක්මන් භාවනාවෙන් ධ්‍යාන මට්ටමක් දක්වා සිත දියුණු කළ හැකිද? අඩුවන ධක්මනක් ගැන දැනගෙන ඉන්න එකටත් නම් වටිනවා. ඒ භාවනාකාර උගදෙනේ ධක්මන කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා අඩු ගානේ පටියන්කේට සාපේක්ෂව සක්මනක් තියෙනවා කියලා දන්නේ එක ඒක ලකූ ජයග්‍රහණයක්. ඉතින් ඒක නිසා මේකේ අරස් ප්‍රශ්න අහන්න මට අයිතිවාසිකමක් තියෙනවනම් ආනාපාන සතියේ පරියන්කේදී දිනුනට යන බවට තියෙන ලකුණු මට දැනගන්න පුළුවන් කියන එක ගැන විස්තරයක් ඕන මට. ඒකට මට පුළුවන් මේ වචන ටිකේ ඒ ඒ સંદર્ભේ හරහා සක්මණේ දිනුව කොහොමද කියලා ඒත්තු ගන්නඳ සාර්ථක වෙන්න ඉඩ තියෙන නිසා කැමැති නම් ඒකේ නා ස්වභාවය අනිත්‍යයේ සුභසිද්ධිය සලකලා තමන් ආනාපාන දිගේ ඉස්සරහට යන බව ආනාපාන සතිය වැඩෙන බව ඒකේ තමන් දක්ෂකම දිනු වෙන බව තේරුම් අරගන්නේ මොන ලකුණු වලින්ද කියලා මම ඒකට අහන්නේ අහන්න කැමතියි. කැමති නම් සභාගත කරන්න. ඔසසනස අදහස් කරනස දැන් අනාපානසති භාවනා කරගෙන යනකොට හුස්ම රට සිවුම් වෙනවා එතකොට අනාපානසති සූත්‍රයේ තර විවිධ අවස්ථා හතරක් දක්වලා තියෙනවා සනහන්ස මම දැන් කායano කායන සතිය ඊපස්සේ චිත්තානස් අන්තිම චිත්තානස් ඒ වගේ අනුපස්සන හතරක් තියෙනවා සාංශ. ඒ වගේ දැන් ආනාපානසති වල ආනාපානසති වල තියෙනනේ දැන් අපේ හුස්ම රටල දැනියන අවස්ථාවක් එනවා. ඒ වගේ සක්මන් භාවනාවෙත් ඒ වගේ තියෙනවා සාංශ විවිධ අවස්ථා කියන්නේ ඒ වගේ නිකන් මම ඉච්චර අහලා නැති නිසා සාංශ සක්මන් භාවනාවේ මොනවාද කරගෙන යනකොට මොනවාද අත්දකින්න දේවල් දැන් ආනාපානසතිය නිස කියන ආලෝක දකින්නවා වගේ දේවල්. එතකොට සක්මන් භාවනාවේ වගේ විස්තර මොනවාද මොනවාද තියෙනවා සාංශ කරගෙන අපිට තිබුණාට මොකද නොදන්නේ ඉන්න එක නම් ලාභයි. ආනාපානෙ දැක්කොත් එහෙම ඉතින් සැලසුම් කරන මට දැන් ආලෝකයක් පේනවා. අල්ලපු ගෙදර ආලෝකයක් පේනවා මට පේන්නේ නැහැ. ඔන්න ප්‍රශ්න. සක්මන් කරනකොටත් දැන් ඔන්න ගෙම්බෙක් හම්බ වෙනවා. ඊගාට ගොළු බෙල්ලෙක් හම්බ වෙනවා කියලා කිව්වොත් ඉතින් ඊට පස්සේ යන ගොළු බෙල්ලේ දැක්කරත් ඉතින් ප්‍රශ්න. ඒ නිසා මේ නොදැනුවත්කම මේකේ හරි වටිනවා. නමුත් දල වශයෙන් ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් මොනම ශිල්පයක් වුණත් කරනකොට ආනපන හෝ සක්මන හෝ ඒකේ අනායාස කරගතිය තමයි පරිචය කියලා කියන්නේ. කීබෝඩ් එක බලන්නේ නැතුව ටයිප් කරන්න පුළුවන් නම් ආයෙත් ඒක හරි. එහෙම නැත්නම් තමන් කාර් එක ගත්තා. ෆස්ට් එකට දැම්ම සෙකන්ඩ් එකට දැම්ම තර්ඩ් එකට දැම්ම ටොප් එකට දැම්ම දන්නේ පාරේ ඉන්නවා තමන්ට හොඳට තේරෙනවා කිසි කරදරයක් නැතුව වාහනේ පාරේ. නැත්තම් ඩ්‍රයිවිං පුරුදු වෙන කාලේ කොහොමද එන්ජින් එක ස්ටාර්ට් කරනකොටම ඇඟ දාඩි දානවා. ෆස්ට් එකට එන්ගේජ් කරගන්නකොටම ඒකල එතකොට නොක් කරලා එන්ජින් එක හිටව ගන්නවා. ලයිසන් ගන්න වෙලාවේ දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක අනායාසයෙන් සිද්ධ වෙනවා. ඒ වගේ තමයි සක් පරියන්කේදී ආනාපානියත් අපි තාමත් ආනාපානේ පිහිට හොයනවා. ආනාපානතික යාළු වෙන හැටි දන්නවා. මුලමදාක බලන හැටි දන්නවා. ඊට පස්සේ ආනාපානේ අනායාසයෙන් සිදුවේදී සද්දත් ඇහෙද්දී වේදනක් දැනෙද්දී හිතවිලි දැනෙද්දී අපට සතිය තියෙනවා. අවශ්‍ය වුණොත් ආනාපාන තියෙනවා මට වෙරිෆයි කරගන්න. ඒ ආනාපාන නැතුව ප්‍රශ්නයක් නැහැ. දැනෙන සද්ද වේදනා හිතවිලි ආනාපාන කොහෙත් සතිය යනවා. ඒකට ප්‍රති වැඩේ මේ සෙනඟක් මත වාහනයක් කරන් යවගේ යනවා. සක්මන් කරනකොටත් අපි ඉස්සලාම් බලනවා සද්ද වේදනා හිතවිලි පුළුවන් තරම් අඩු කරලා. දැන් මම ඉඳගෙන ඉන්න වැඩක් නෙවෙයි මේක ඇවිදින වැඩක් තියෙන්නේ. දැන් මම ඇවිදින බව දන්නවා. ඇවිදින බව දන්න නම් අපිට අර ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරලා බෑනේ. එතකොට මේ වම මේ දකුණ කියලා මෙනෙහි කිරීම වගේ පොඩි පොඩි ටැක්ටික්ස් ටිකක් අපි දානවා. පස්සේ අන්තිමට කමන්ට මේ දේ මෙනෙහි කරත් නැතත් මම ඇවිදිමින් ඉන්නේ ඉඳගෙන නෙවෙයි. හිටගෙන නෙවෙයි කියලා වැටහෙනවා. ඊට පස්සේ ඒකට කොච්චර ෆැමිලියරයිස් වෙනවද නැත්නම් හුරු වෙනවද කියනවනම් අන්තිමට මේ බයිසිකලයක් පදිනකොට වගේ තමයි තේරෙන පටන් ගන්නවා යාම බැලන්ස් කර ගන්නවා. යාම ස්පීඩ් එක හදා ගන්නවා. දැන් අනායාස වෙනවා. ඉතින් මේක තමයි ඕනම ශිල්පක. ඒක මේ ආනාපාන විතරක් තියෙන එකක් නෙවෙයි ඕනම ශිල්පක තියෙන පරිචය, එක්ස්පීරියන්ස් එක. එහෙම නැත්නම් ඒකට තියෙන හුරුව තේරෙන්නේ ඒක යොදවන ආයෝජනේ අඩු වෙලා පූර්ණ ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අපි කියනවා සීසන් කරනවා කියලා. ෆැමිලියරයිස් කරනවා කියලා. ඒක කරන්න බෑ ටයිම් ටාස්ක් එකක් දාලා ලක්ෂ කෝටි වාරයක් සක්මන් කිරීමෙන් තමයි ඇඟට වද්දා ගන්න තියෙන්නේ. ඉතින් එතකොට ඒ සිංහල භාෂාවෙන් කියනවා නම් කියන්නේ අනායාස කරගතිය. ඒ තරම් මේ day to day aspect එකක් කළා සාමාන්‍ය දෙයක් වෙලා. අනායාසයෙන් වෙන්න නිසා කවුරු හරි සක්මන් කරන තාක්කල් තාම එයා භාවනාවට අවිල්ලා නැහැ. සක්මන වෙන වෙලාවක් වෙනවනේ කරනවා නෙවෙයි වෙන වෙලාවක් තමයි සක්මන කියලා සීබේ වෙනවා වගේ. අන්න එතෙන්දි තමයි භාවනාව පටන් ගන්න. ඒ නිසා ඒ කරන වෙලාවේ භාවනාවෙන් නැති නිසා අපිට මරණාසන්න මොහොතේදී සක්මන පුරුදු වෙන්න උනාට කරන්න බෑ. කරන්න කෙනෙක් නෑ. එතන කරන්න කෙනා දැන් හිර වෙලා බය වෙලා තක්කමුක් වෙලා ඉවරයි. වයසට ගියාට පස්සේ ආනපන සති බාන පුරුදු කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ බෑ. උරු කරලා උරු කරලා උරුව උරුව තියෙන කෙනෙකුට නම් මරණ මොහොතේදීත් ඒක සක්මන් නොකර හිටියත් ඒක මතකයෙන් හිත සාන්ත සතරපත් කරන්න පුළුවන්. ලෙඩක් ආවත් වයසට ගියත් උදව් කරගන්න පුළුවන්. ඉතින් සර අනිවාර්යෙන් කළ යුතු ෆිසිකල් පාර්ට් එකක් තියෙනවානේ මේකේ. අන්න ඒ ටික ජීවිතයේ ප්‍රථම වයසේදී පුළුවන් නම්. එහෙම නැත්නම් කලු කෙස්ටිබියේදී පුරුදු කරලා තියාගත්තොත් ඒ හුරුව ඒ පළපුරුද්ද ළඟකදී වයසට ගියලාක මරණ මොහොතදී උනත් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක නිසා මේ මුල් වෙලාවේදී අපි හරියට මේ කලබල කරනවා. හරි කෘත්‍යමයි. ආයාස කරයි. ඉතින් කරන්නේ නැත වෙන විදියක් නැහැ. ඒක හරියට මේ ටයිප් රයිටර් දවයිලින් එකක් පුරුදු කරන මිනිස්සයා එකම නෝට් එකේ ඉතින් ගගහා ඉන්නේ බෑ දවස් ගාන. ඉලවයිනේ ගත්ත ගමන් දන්නෝ බුදුන්ගේ සී ධර්මස්කන්ධ කරන්න බෑ. ඒකම එක ගගා ගගා ඉතින් අල්ලපු ගෙදර මිනිසුන් අඩු දානවා මේක. මොන මගුල වයිලිනේ කඩනවත් දන්නෙත් නෑ. ඇයි එකමයි ගහන්නේ. මේ මිනිස්සු කවදා හරි බලනවා සින්දුවක් කියන එක. මේ යකා සින්දු කියන්නේ කවදාවත් අවුරුද්දක් පන්සේ. ටයිප්‍රයිටර් එක ගත්තාම ඒ අකුර කැපෙනකන් රට රට රට රට රට රට රට ගහම ඒ කීබෝඩ් එක අකුර කැපෙනකන් රටම තමයි. ලෙටර් එකක් ගහන්න බෑ. ඉතින් අපිට උන්ලා තියෙන්නේ ගිය ගමන් රයිටර් එක ගත්තම ග්‍රාම හරියට තියෙන ස්පේසින් තියලා ග්‍රැෆික් කාඩ්ස් දාලා ලියුමක් ගහන්න හදුවට කරන්න බෑ. ඒ නිසා දැනගන්න ඕනේ එතන කවුරු ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා තියෙනවා මූලිකව ඒ මුලින්ම ට්‍රේනින් ස්ටේජ් එක ඉවර කරලා. ඉතින් ඒක නිසා ලක්මන් භාවනාවට ගියාට පස්සේ දල වශයෙන් ගන්න තියෙන අනායාස කරගතිය. මම කරනවා නෙවෙයි මට ඒක ඉබේ සිද්ධ වෙන මට්ටමට යනකම් ඒක හුරු කරන්න. ඒකට භාවනා කියලා කියනවා. භාවනා කරන කෙනෙක් යලි යලිත් එකම දේ කරනවා. ඒකට යන්න බෑ භාවනාවට කාටවත් යන්න බෑ ආසේවන ප්‍රත්‍ය නැතුව. මේ සක්මන හොඳ දෙයක්, සක්මන කෙලස් කපන දෙයක්, බොහෝ අවස්ථාන ඇතුළේ වැඩ කරන්න පුළුවන් දෙයක් කියලා ඒක පොඩ්ඩක් ඇසුරු කරලා Tamanda ප්‍රතිලාභ දැකලා තියෙනවා. දැකපු කෙනා තමයි මේ ප්‍රශ්න අහන්නේ. දැකපු කෙනා තමයි ඒක පාලනයක් යටතේ කරන්න මොනවද මං කළ යුත්තේ මං කැප කළ යුත්තේ මොනවද කියලා හොයන්නේ. ඒකට භාවනා ආශේවන ප්‍රතිපස්සේ භාවනා ප්‍රත්‍ය තමයි මුද්‍රජනසෙ පෙන්නලා තියෙන්නේ. ඒ භාවනා කරන එක දන්නවයි කරන්න කියලා. හැබැයි තාම හිතුව තරම් ප්‍රතිඵල ලැබිලා නැහැ. ටිකක් ලැබිලා තියෙනවා. හරි බව දන්න. ඊට පස්සේ බොහෝ කිරීමෙන් බහුලීගත කිරීමෙන් තමයි Tamanට ඒක Tamanගේ අතයට දරගෙන වශීකරණය කරන්න පුළුවන්. ඒක ඊට පස්සේ බොහොම ලේසි තමන් දෛනිකව කරන අනිකුත් වැඩවලට යොදවන්න. මොකද ක්‍රියාශක්තියක් නැති නිසාක්මනේ පරියන්කේ අතක් පිට අතක් යන අද්දේ වහගන්නේ නැහනේ. ඒ නිසා සක්මන තමයි මේ කාර්යබහුල ජීවිත ගත කරන අයට ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. කායික ප්‍රශ්න විතර නෙවෙයි. මානසික ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. භාවනාවලට උත්තර දෙන්නේ සක්මන. මත අවාසනාවකට උගදෙනේ සක්මන් භාවනා අගය කරන්නේ. ඒගොල්ලෝ බලන්නෙම පරියන්කේට ගිහිල්ලා නිවන් දකින්න. ඒ නිසා අවසාන ප්‍රශ්නය අහනවා ශක්මණෙන් ධ්‍යාන ලබන්න පුළුවන් කියලා. ඉතින් ඒ තරම්ම කෙනෙහිල්ලක් තියෙනවා. ශක්මණක් ජීවිතේ කොටසක්. ඒක තුලත් ඕනම මේ ඒ ශක්මණේ ලැබෙන ධ්‍යාන වලට අපි සමත ධ්‍යාන කියන්නේ විපස්සනා ධ්‍යාන කියලා කියන්නේ. මොකද ඇත්ත එකත් අරගෙන ක්‍රියාශක්තියක් තියෙන ගමන් සමත යෝගාචර සමතෙන් ඇත්ත එක වහගෙන ලබන වගේ සාන්ත ගතියක් එහෙම නැත්නම් අනායාස කරගතියක් එනචම් විවේකයක් උදකලාවක් සක්මනේදී ලබන්න පුළුවන් ස්වාමීන් වහන්සේ සක්මන අනායාසයෙන් වෙනයි කියන්නේ ඒ කියන්නේ සිත කකුල ඔසවනකොට ගෙන යනකොට තබනකොට ඒක සිත නිකම්ම කකුලට යන එකද මම කියන්නේ gediye පිටින්ම දැනෙනවා තමයි වම දකුණු වශයෙන් gediya පිටින් දන්නවා මම ඉඳගෙන නෑ කියලා. මම හිටගෙන නෙමෙයි මම බුදියාගෙන නෙමෙයි යන බව දන්න ඔක්කොම සාකල්යෙම ඔක්කොම සිද්ධ වෙනවා. එක එක එක එක විස්තර දන්නේ නෑ. අපි දන්නවා මම දැන් ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන නෙවෙයි බුදියාගෙන නෙවෙයි ඇවිදින බව දන්නවා. ඒකට විශේෂයෙන් කළ යුත්තක් නැහැ ශරීරයේ බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවා. ඒ පේන ආලෝකය හැටියට, පේන ඩිස්ටන්ස් එක හැටියට, කටුමඳුර හැටියට බොඩි එක ඇනලයිස් වෙලා තමයි යන්නේ. ඒක යන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් අපි මේක සාමාන්‍ය තමතලාවක් ගියාම එච්චර රිස්ක් එකක් නැහැ. නමුත් කය දන්නවා ස්පීඩ් එක මොකද්ද? එහෙම නැත්නම් කොයි කකුලෙන් කොයි කකුලට මාරු වෙන්න ඕනද? මාරු වෙනකොට ඒ කරණ තියෙන සින්ක්‍රොනයිසේෂන් එක සියල්ලම බොඩි නොලෙජ් එකට බාර දෙනවා. තමන්ගේ මයින්ඩ් එක විඩ්‍රෝ කරලා වෙන කෙනෙක් ඇවිදිනකොට බලා ඉන්නා වගේ හොඳට බලන්න ඉන්න පුළුවන්. එතකොට ඩිස්ටන්ස් එකක් එනවා. ඇවිදින්න සහ ඇවිදින අද්ද බලන්න සහ ඇවිදීමේ ක්‍රියාවලියද ඩිස්ටන්ස් එකක් වෙනවා. ඒකෝට තමයි Tamante ඒක විපස්සනා කරන්න පුළුවන්. දැන් මම ඇවිදීමේ කියන කතාව තියෙන තාක්කල් මම ඉන්වෝල්ඩ් එක. අරකදී එනි ඉන්වෝල්ව්මන්ට් එකක් නැහැ. එහෙම ඊටමෙන් තමයි ඉන්වෝල්ව්මන්ට් එක නැත්තන් යන්නේ. උගදෙන කිතනක භාවනා කැඩලා කියන. සත්‍ය කැඩලාගෙන නැහැ. ඒක තමයි සත්‍ය තියෙන්නේ. ඒක ඔය කය යනවා. මේ රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ නැත්නම් ඔරලෝසු බත් එකට පයින් ගහපුවාම එයා හරියටම ඒ කාලය තියානේ එහාට වැඩ පැද්දෙන්නේ. කොච්චර හිමීට පැදුනත් ඒ කාලේ හරියටම ගන්නවනේ. හිමීට ගත්තත් ඒ වෙලාවමයි ගන්න. මෙහෙම ගියත් ඒ වෙලාවමයි ගන්න. ඊට පස්සේ නෝට්ලොස් වට හැදුවේ මේ වෙලාව දුවන්න ආන්නේ වගේ අපිට තේනවා අපේ පැටර්න් එකක් තියෙනවා. ඒක කැවස් තියරි එකේ පෙන්ලා දෙන තුන ෆ්‍රැක්ෂනිසම් වල මුළු ලෝකෙම වැඩ කරන්නේ පැටර්න් එකට. අපි කොච්චර නටන්න හැදුවත් ස්වභාවික කරන වෙනකොට අපි යන්නේ අපේ රිද්ම් එකට එනවා. අන්නේ රිද්ම් එකේදී විතරයි විපස්සනා වෙන්නේ. ඒක රාග පාන තාක්කල් කෝච්චි පාරක බස් එකක් ගෙනියන්න හදනවා වගේ බස් පාර කෝච්චියක් ගෙනියන්න හදනවා වගේ ඉතින් ඕඩ් තමයි. ඒ ඕඩ් නැතුව සින්ක්‍රොනයිසේෂන් ගන්නවා. නිකන් මේ ඒක ලස්සනට මේ ඉර පායනකොට මල්ද පෙනවා වගේ සක්න සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකට වෙස්ටර්නස්ලා දාන්නේ බොඩි නොලෙජ් එක කන්සල් කරන්න කියලා. කකුල රිදෙනවා නම් ඉඳගෙන ඉනකොට බොඩි නොලෙජ් එක කන්සල් කරන්න. කන්සල් කරන මොකද්ද ඔබට කරන්න ඕන කියලා එයා එයා දන්නව කරන්න ඕනේ. ඒක කෙරුවා කියලා සතිය කැඩෙන්න ඕනේ නැහැ. සක්මන් කරනකොටත් බොඩි එකෙන් අහන්න මොකද්ද ඔයාගේ ස්පීඩ් එක මොකද්ද කියලා. ඒ නිසා නිකන් ඇවිදින ගමන් පොඩක් බලලා. ආයි ඒක තමයි හොඳ ඒක. ඉතින් බබාගේ මනාපනේ බබා කරගෙන යන්න කියලා බබාටම බාර දෙන එකයි තියෙන්නේ. අයියා වුණොත් අක්කා වුණොත් සවුත්. භාවනා කරන්න ගියාම ඔක්කොම අයියා වෙන්න හදනවා. අර පොතේ මේමයි තියෙන්නේ අර ධානය එන්න ඕනේ අර ධානාංගෙ එන්න ඕනේ. ඉවරයි. වනසයි. මේක නිකන් යන්න දුන්නොත් මතක තියාගන්න බොඩි එක ස්වභාවයෙන් නිවන් දැකලා තියෙනවා. ඇඟිලි නොගා ඉන්න ඔය ටික නිවන් දැකලා තියෙනවා. මේ අපි මම යා මෙතෙන්ට දාපු ගමන් තමයි වැඩේ සේරම කක්කයි. ඒ නිවන් දැකලා තියෙන බව දැනගන්න පුළුවන් අවුරුදු 6ට අඩු බබෙක් තියා බලන්න කවදාක ප්‍රශ්නයක් නැහැ. හය පැනපු ගමන් තමයි භයානක තැනට එන්නේ. ඊට පස්සේ අයියා වෙන්න ගන්නවා. ඊට පස්සේ අක්කා වෙන්නේ රංගපාන්න තමයි අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙට. ඉතින් ඊට පස්සේ අක්කට මොකද වෙන්නේ? උඹලගේ වයස තමයි ඔය නපුරු වයස. පරිස්සම් වෙලා හිටපළ. ඒක නෙවෙයි ඇඟට යන්න දුන්නා නම් එයා දන්නවා ෂෝ ඔළුව ඔල්ලා ඉතින් ඒක 60 පැන්නට පස්සේ. නැත්තම් ඒක කම්ම කරන්නේ රංගපාන එක තමයි. අයියලත් එහෙම තමයි. අක්කලත් එහෙම තමයි. පුළුවන් නම් බොඩි නොලෙජ් එකට දෙන්න නිවන් දැකලා තියෙනවා. මයින්ඩ් එකටත් මොකුත් දාන්න නැතුව ඒක නිවන් දැකලා තියෙනවා. ඒක හොඳට ඕම දන්නවා ඊගාට වෙන දේ. කළ යුතු දේ දන්නවා. හිතන්න ගිය ගමන් කිසිම දෙයක් කරන්නේ කොරස් කටේවත් අර දාන්න. නැත්නම් මේ මනසට දුන්නොත් වැඩේ ඕටෝ පයිලට් එකෙන් දාලා මැෂින් එකට බාර දෙන්න අඩුම ෆුවල් ප්‍රමාණයක් යන්නේ ලස්සනට සින්ක්‍රොනයිස්. අවශ්‍ය නම් විතර පොඩි ටියුන් ෆයින් ටියුනින් එකක් විතරයි කරන්න තියෙන්නේ. අර පයිලට් ඉන්න නිසා උන්න තනින්ද යනවනේ. මෙතන බොඩි එක හොඳටම නිවන් දැකලා තියෙන්නේ. ආහිත හිත 100 100ක් නිවන් දැකලා තියෙන්නේ. අපි මේකට උගන්වන්න කියලා තමයි වණ කරන්නේ. මේ හිතට හිතේ තාලට යන්න දුන්නොත් ඔක්කොමත් එක සින්ක්‍රොනයිස් වෙලා තියෙන්නේ. ඒ ඕටෝ පයිලට් එකෙන් දානකොට GPS තුනකින් කම්පියුටර් එක අරගන්නවා මේ මේ සින්ක්‍රොනයිස් කරගන්නවා. ඉතින් හෑන්ඩ් බුක් එකක් තියෙනවා ඊට ඉස්සෙල්ලා වෙච්ච හැම ඉවෙන්ට් එකක්ම හරි ගස්සලා හද ෆොටෝස්ටැට් කොපියක්. ඉතින් පයිලට් බෝඩ් එකේ තියා බලලා බලනවා අර කම්පියුටර් ෆිල්ටර් වෙලා මේකට ඇවිල්ලා මේකෙන් ෆිල්ටර් වෙලා මේකෙන් ඇවිල්ලා GPS තුනකින් අරගෙන තමයි හරියට ඔරියන්ටේෂන් කරනවා පිට වෙච්චි එයාපෝට් එකේ ඉඳලා මෙච්චරක් ඇවිල්ලා තියෙනවා. ඊගාව එයාපෝට් එකට මෙච්චර කිට්ටුයි බර මෙච්චරයි ස්පීඩ් එක මෙච්චරයි ඕටෝ පයිලට් දැම්මේ නැත්තම් ඉතින් ඔක්කොම පයිලට් කැල්කියුලේට් කර කර ඉන්නවා. ඉතින් අපි හරි පයයි ඕටෝ පයිලට් එක දාන්න. බුදුරජාණන්සේ කියන්නේ මේ මැෂින් එකට වැඩි කරගෙන යන්න දුන්නා නම් ඔබ හැබැයි 100%ක් අවදියෙන් ඉන්න ඕන. vigilance, diligence, mindful බලාගෙන හිටියොත් ලස්සන ඊස්තටික් නිකන් නිකන් මේක ඒක ලස්සන සින්දුවක් වගේ. ජීවිතය කියලා කියන්නේ ඒ තරම సౌందర్యාත්මක දෙයක්. මේ හතරස් කරන්න ගියේ නැත්නම් අක්කා උනේ නැත්නම් අයියා උනේ නැත්නම්. ඒකෙන් තමයි මේ සෞන්දර්ය හතරස් කරන්න කියලා තමයි මේ කැන්සර් කියයි, heart attack කියයි, blood pressure කියයි අනම්මනම් හදාගෙන තියෙන්නේ. මේ යන දෙයට යන දාට එන්න දීලා නැති නිසා. කියනවා නම් ඒකට ඔසවනවා ගෙනියන තබනවා ඒවා බලන්නේ නැතුව දෙයටම බලන්න නැතුව යන්න පුළුවන් නම් හොඳයි. බලලවත් යන්න බැරි නම් බලලා හරි යන්න. සමහරවිට එහෙමත් බෑ. මේ උඩ යනවාද බිම යනවාද කියලා තේරෙන තිලක් නැහැ. ඒකට ඔසෝන යවන එයාට ටාස්ක් එකක් දෙනවා. ඒකට මේ හරියට කියන්නේ බල්ල කට්ටේ අල්ලන්න හදනවා චේන් එකට. ඒකට ඒ හරියට කරකෙන කාඩ් තමයි කරකෙන්නේ. ඒකට ඔක්කොම ෆුල් අන්ඩර් කන්ට්‍රෝල්. ඊට පස්සේ ලැසිපෙයා නිකන් ඕටෝ පයිලට් එකෙන් දාලා යන්න හදනවා. ඉතින් අර ඕටෝ පයිලට් එකෙන් දාන්න යන්න තැහෙන පරිසරයේ Tamanට හුරු පුරුද්දක් වෙන්න ඕනේ, කළ පුරුද්දක් තියෙන්න ඕනේ, රිස්ක් ලව කෙනෙක් වෙන්න ඕනේ. රැඩිකල් රිෆ්ලෙක්ෂන් තියෙන්න ඕනේ. දාලා බලන්න. මොකද වෙන්නේ කියලා. වෙන්නකොට පිටපොට යනවනම් ආයෙ කන්ට්‍රෝල් කරනවා. නෑනේ. යන්න ගන්නවා. ඉතින් එහෙම බයක් නැතුව, සැකක් නැතුව ආයෙ කන්ට්‍රෝල් කරන්නේ නැතුව ගියොත් මැක්සිමම් අවුරුදු 7යි නැත්නම් අඩුම දවස් 7යි. අපිට බයයි මේ යන ගමන වැරදිද හරිද. ඒ නිසායි අපි මේ නැවත නැවත ෆෝමියුලාස් දමදම ක්‍රොස් චෙක් කර කර ඇසිඩ් ටෙස්ට් කරලා ඉන්න එකෙන් තමයි මේ කාලය ගිහිල්ලා තියෙන්නේ. නැත්නම් ඕකට යන්න දුන්නා නම් යන අතේ යන්න දුන්නා නම් කම්මෝගෝ චිකාගෝ කියලා ඔච්චර නටට ඉන්න දෙයක් නැහැ. හැම වෙලාවෙම කමටහන් සුද්ධ කරනකොට පේනවා හරි පාරේ යනකොට හැම වෙලාවෙම සැකයක් එනවා. ඉතින් ඊට පස්සේ ඔක්කොම නතර කරලා කමටහන් සුද්ධ කරන්න දඟලනවා. ඒ කාලේ සම්පූර්ණ වේස්ටේජ් එකක්. තමන්ගේ විශ්වාසය නැහැ, තමන්ගේ අත්දැකීම ඉදිරි කරගන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා කායෙන් හරි ඉන්ටර්ප්‍රිටේෂන් එක බලාපොරොත්තු වෙනවා. ඒ තාක්කල් මේක ඉන්ෆීරියර් වෙනවා. කුණු වෙනවා. එනේ වෙන දෙයක් වෙච්චාවයි. එතෙන් යනකන් සීලය සතිය ශ්‍රද්ධාව තියෙනවනේ. ඒක දන්නවද? ඒක කැඩලා නැත්තම් තන්නේ කරම රැඩිකල් වැඩක් තියෙනවා. යන්න අතේ යන්න හරින එකයි තියෙන්නේ. ඒකට බයයි අපි මේ වයසට යන්න යන්න හරි රෂනල් අපි. තරුණ වයසේදී ඔය රැඩිකල් ගතිය වැඩි. හැබැයි ඒක වයසට බැඳලා තියෙන එක නෙවෙයි. මුද්‍රණංශය කරන්න හදන කොච්චර වයසට ගියත් ඒ රැඩිකල් ගතිය ඉස්සරහට තියන්න ඕන නිසා තමයි යෝනිසෝමනසිකාරය කියලා වචනයක් දාන්නේ. ඒ කියන්නේ තන්නේ කර රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් තමයි තියෙන්නේ යෝනිසෝමනසිකාරය කියලා. Venerable Sir, during meditation, thoughts are considered considered to be an obstacle as it takes the focus away from the breath. Is it possible for the mind to be in a state with no thoughts at all, especially when not meditating or being mindful of, of each moment. When do these random, sorry, where do these random thoughts arise? Should we accept that thoughts uh, are a natural state of mind and instead of trying to get rid of thoughts, should we develop wholesome thoughts, wholesome thoughts Thoughts are part of the Noble Eightfold Path. So, does that mean it is okay to have bright thoughts? Also, as humans, we have the ability to think and the mind is constantly processing and analyzing information. But through, med- through meditation, we are training the mind to do the opposite. Create an empty space. Is this to see reality? Thank you, sir. Uh, three, three, four, you know, I'm listening, I find three dimensions, three lines to think about. Very first statement or second statement is wrong. That is to say that uh, thoughts are negative or thoughts are to be something to get rid of. Thoughts are always distracting. Mindfulness, it is not so. So, for example, uh, if you are learning a, uh, how to drive a car, first and foremost, uh, you learn it where there is no more vehicles, where there is no more pedestrians. Because that uh, still the situation is not under control, even your trainer, learner, master uh, can't take under the situation, so you take to the silent place, solitude place and turn, learn how to use the steering wheel, how to use the clutch, the brakes and the, the accelerator and then so and the gearbox. And slowly, slowly, slowly you are, you have been trained, the first gear, second gear, third gear, reverse gear, turning, signals and kind of thing. And so much so, pedestrians and other vehicles are a problem because you are not mastered the car. But once you mastered, slowly, slowly, you go to a normal places, not much busy places. There may be occasional cars, occasional people, but still it is thrilling. It is not a challenging. It is not uh, something uh, against you. The path is not only for you, for other vehicles as well as other pedestrians. So, one or two vehicles, no problem. And later when you become a familiarized or professional doctor, uh, driver, you may go into a, even a very busy traffic jam. As far as you are not getting an accident, no problem. Pedestrians and the vehicles are not coming to distract you. It is not, uh, don't think that so. Because road is a common place for your vehicle as well as for the pedestrians, as well as for the vehicles. So therefore, if you have the phobia, I must, I must get driving first, and if you go to India and says, I am good driver, but give me a route, no vehicles and no pedestrians. Then I will, I can accept the job. Who is going to hire you as a driver? Never. So therefore, at the beginning, don't expect the busy streets. Don't expect so much of crossing of pedestrians. So you have to understand. So therefore, don't have a phobia towards the thoughts and the page and the sound, towards the latter part of the, this thing it is readily explained, is natural. But you have to understand as a trainer, learner, to go to a, such a place and give a fairly situation where most of the variables are fixed. Only one variable you take, in with an out breath. occasionally the thoughts, the pain, sounds comes. In this world, you can't expect a world without that kind of distraction, the mind without that kind of uh, running from one to the other. So therefore, when you are slowly, slowly developing, one day you will understand the objective is the materiality, thought is non-material, so mindfulness slowly training, how to develop mindfulness, taking the materiality as an object and shifting immediately the non-material object as an object of meditation. And then you can find, just like a plane is going along the runway, and all of a sudden it takes airborne, changing into the another uh, sphere, but still the balance is there. Likewise, thought is not always a challenge. It is a challenge for the weaker person, a wrong conceptual person with a wrong conception but the Buddha uh, never expect that kind of laboratory type of experience. He says that the laboratory you do it and then you have to redo, rehearse it in the field level and at the country level. So therefore, many yogis, uh, they are considering the sounds, the pains and the thoughts as negative and therefore, and that particular person who is taking the thoughts, sounds and pains are negative, they are most of the time they are talking about the thoughts, pain and sound because they love suffering. Read this letter. How many words are there to explain the primary object? Nothing. All talking about mistakes. So this is a lover of mistakes, lover of suffering. Never talk about a mixed of thoughts, how many breaths I can see what are the characteristics of the breath? Is the trend increasing? Never. So therefore our mind is a torturing machine, searching for distractions and talking about distraction, exaggerating on distraction, asking answers for the distractions, so much so, mind is sick, mind is mad, it is a torturing machine. The Buddha says to mix of all the kind of things, talk about one breath, learn how to make it two, and three, with a huge progress. So we are always talking about the mishaps. We are always about the defilements. We are always thinking about the mistakes. So this is the sick society, sick media, sick parents, sick teachers. So therefore mind learned and trained writing about tragedies, when you are observing films, you see how many percentage naturally go for tragedies than comedies. When you are writing books, no one is called monitoring. How many tragedies are there? Because we love tragedies. This is the human mind, sick mind. And if you associate in that kind of people, you are already in tragedy. Not never you have to go to the hell, you are in a hell because always you are promoting tragedies, promoting mistakes. So therefore, such a person must understand, don't suppress the reality. Don't suppress the healthy side. Healthy side has fair. You have to give the fair share to the healthy side. One day, it will know how to find a way out. So therefore, as far as you are talking about these distractions, it's a hate-based mind mental culture. Definitely hate-based, but bloody my bloody world, mad, mad, mad world, hate recognized as wisdom. Whole the worldly knowledge is based upon one pillar, hate. So therefore it never leads to the peace of mind, peace of human being. Whole knowledge, whole the, the worldly knowledge so-called, based upon hatred because you don't, you are not happy here, that's why you seek knowledge. If you are happy here, nothing to seek. So experimenting, searching, researching happen because you are satisfied. Unsatisfactoriness comes through the hatred and hatred make you explorer, make you a scientist, searching person or researching person, you start from the sickness, end up with the sickness. The Buddha comes and says, oh darling, the appearing of the Buddha itself is a blessing. Becoming a human itself is a blessing. And to be in the present moment, you have the capacity, it is a blessing. Have good noble friends, it's a blessing. Listening to Dhamma, it's a blessing. Renunciation with, with the bloody world It's a blessing. So I don't know, I am criticizing and hacking the person who has written. But that is the way of my analysis of the world, of the question. Don't worry about the mistakes. Just talk about the, the single the reality you experience with the appointed primary object and see how to maximize it. Then you may find thousand and one methods. Then you are in uh, correct perspective or wise reflection. Otherwise, you are fertilizing defilements. Venerable Sir, we continue to share merit with our departed relations and friends long after the event 30, 40, 50 years later? Who benefits? Does anyone benefit? And for how long after the event? He or she may have been reborn more than once over this period. Thank you. So that's why that whenever you are doing that kind of thing, you have to reflect upon the one thing is the, there are five layers of uh, Samadhi, a wide view or correct view or broader view, first and foremost is the kammasakata jnana samadhi. that is, uh, good becomes good and bad becomes bad. And the second thing is samatha samadhi. if you get rid of the five hindrances, ah, there's a then and blessing. And the vipassana samadhi, if you can understand the tendencies, you see how much you are in a camouflage, how much you are in a cheating, how much you are in a perversion and then only the Magga Samadhiti and Pada Samadhi. So this is addressed to the, the lowest level of Kammasakata Jnana samadhi. So therefore, uh, giving and sharing, and the second person, second, and the time and space uh, difference is a must. Samatha samadhi also there. Vipassana Samadhi, no time, no space. Everything happening here and now. So therefore, if you are talking in this state of Kammasakata Jnana samadhi. Mind you, we are always receiving merits and the blessings of our past relatives, our past life and the previous lives. We don't know. But they are doing with the broad-minded, good heart. So therefore we can say, being we are born in this society we are karma and karma results is accepting, we are also subject and sometimes we are also performing that kind of thing so it's a generally accepted thing, but no one is keeping bookkeeping. No one is maintaining whether account check has really gone to the account and realized it. But uh, whenever check is not gone and not realized, bankers are very happy. This is the banking system. So therefore, these, uh, the, the meritorious deeds are, ban I think uh, the meritorious deeds, religious people are the bankers they get the mean advantage, whatever the object you are going to meritorial deed, they get their own share. So they promote it. They have their mean for that. But the meditators, they must understand, you must do away with these bankers, religious affairs, religious people. They are the, the really culprits. You don't know usually the bank what the banks are doing you know really the what the banks are doing, uh, you are jokers, those who are believing money. Banks have no, money have no value. Value is in gold and silver. Everything is being removed from the world. Now they are using papers. And the paper is, uh, queen is signing, in case you can use this banknote, I am liable to pay $200 and if it is not there, she will give not gold. She will give another banknote, another $200. And you believe, put into the pocket and says, I am a rich with 200. And when you put 200 into the bank, bank give it is on loan for 20 people. Each person has to pay 5% interest. And imagine the, how much bank is earning they are not giving note. They give a, they give a, mm, uh, the, set. Uh, the certificate. So therefore, each time we are using money, we are jokers. So therefore, merits also the same. Sorry enough, no one keep, bookkeeping is not there. But some people are quite behind it because they have their own gain of this merit. So be careful about they are with the agenda. That agenda is not the Nibbana. The prosperity of the life, a better life, going to heaven, going to sphere. That bloody fellow has not seen even that. That Deva and Brahma. So they have a mind your own business. Be mindful. So once in a way you perform, due to, to be in the society, you have to do it, no problem and uh, don't hate or don't look down the people they are doing. And people they are doing always have an agenda. Definitely you can study, but it's a long time it has to waste. So therefore, if you are a meditator, if you, for the sake of others' interest or respect others' psychology, you may do it. When the children are playing, the parents also can go and play with them, but knowing this is a childish game. You are just to go, just to pacify the children, not to get the thrill from the, the game itself. So likewise, we have to be in this world. So therefore, value the others, other person's personal or psychological values, but don't try to believe it in a, such a big way, as far as you are a meditator. Otherwise, no problem. So therefore, Mahasi Sayadaw used to say, when we are in a residential retreat, still we are going to think about and work along these meritorial deeds, it's utter wastage of time. Because you are going for the adhikusala, and instead of leaving adhikusala, you are thinking about these playthings. So when we are meditating in Panitarama, when you open the window, we can see the Shwedagon about five miles away. So you can see the, in the night, bright light. And there was one young American, German uh, nun. Of course, she was not a nun, but practicing for six months. And one day after the interviews, she got a special um, uh, interview from the Seado and asked Seado that tomorrow is my birthday. So therefore, I wish to walk from here to the Shwetakon, five miles. I don't know the path, but I have so much of devotion, so please, please allow me to walk to the Swedagone. Then uh, Sayadaw asks, uh, what is the purpose? I am my, Tomorrow is my birthday. I have so much of devotion. I uh, have so much of devotion. I, I need so much of merits. Then he asks, okay, now merit you get more in walking to the Swedagone or sitting and meditating here. And then lady started <laughs> to know that Sayadaw where is leading Then Sayadaw told, out of these two, if you can't understand, the meditating is a higher degree of merits and walking is a kind of a lower level. You came all the way from Germany. And what I would suggest is, tomorrow being birthday, sit one hour more rather than going for this childish thing. And started giving up the this thing and start that lady became blue color sometimes and the purple color sometimes and green color sometimes. No way. Start crying. Then told, I'll tell you, by crying if you can go to the Nibbana, I also will come and cry. I have seen 40 years people crying, never go to Nibbana, you mind your own business, go and meditate. That, that kind of people, where in the world today? When you go to Panditarama, you can see no compromise. No compromise because we are, we are not certain about this, the first-hand experience, first-hand merits we get in the meditation. So being in the meditator, we are thinking about all the unwanted things. I am not telling that it is totally unwanted as a human being, but when we are in a retreat, please be mindful and mind your own business simply. Otherwise, we will take one after the other these kind of questions. And uh, I am not telling it's utter wastage of time. We have to learn one day this lesson. We have to lullaby and make peace with the other people. But uh, very hardly and rarely only we get a chance like this. And at that time at least, leave first thing first. Leave other side the sides. And other times if I using, I don't mind. But here, don't take much time on this kind of thing. අතිගරු ස්වාමින් වහන්සේ ඊයේ රෑ ධර්මදේශනාවේදී ඔබ වහන්සේ මාර්යා ගැන කතා කළා. මාර්යා කියලා හඳුන්වන්නේ වසවර්ති මාර්යාද නැතහොත් හුදු සංකල්පයක්ද? ඔබ වහන්සේට දිගසිරි පතමි. අපේ සම්ප්‍රදාය හැටියට මාර જાති පහක් පෙන්වනවා ක්ලේශ මාර, අபிසංඛාර මාර, මච්චු මාර, දේවපුත්ත මාර නවරවත් එකෙක් ඉන්නවා මට මතක නැහැ. කොහොම හරි මේ එක එක වෙලාවල් වලට මේ මාර සංකල්ප යටතේ පස්සාකාරක ක්‍රියාකාරකමක් තියෙනවා. ඒක නිසා ඒ පහම ගැන ඉගෙන ගත්තට පස්සේ තේරෙනවා මේ එකම වචනයක්වත් අපි ලෝකේ හඳුනාගෙන තියෙන ඒකට ස්ථිර තේරුමක් නැහැ. වල තේරුම් රාශියක් තියෙනවා. ඒ නිසා එක්කෙනෙක් කතා කරන තේරුම නෙවෙයි අනිත් එක්කන ගන්න. ඉතින් ඒ නිසා වචන වලින් කතා කරන්න ගියොත් අනිවාර්යයෙන්ම යන්නේ කොහෙද කියලා අහුවොත් මල්ලේ පොල් තමයි. ඒ නිසා මාන සංකල්ප විතරනේ කොයි එක ගත්තත් ඒක shades of meaning එහෙම නැත්නම් අර්ථ ඡාය රාශියක් තියෙන ඕනේ වචනයකට. ඒක නිසා අපි වචනත් එක්ක කතා කරන්න ගියාම පඹගාලේ පැටලුනවා. ඒ නිසා සර්වඥාන්සේ මේ අර්ථ ධම්ම නිරුත්ති ප්‍රතිභාන කියලා මේ ශාසනය සඳහන් කරලා තියෙනවා. නිරුත්ති જાති තියෙනවා. දෙන්න පුළුවන් නිදර්ශන જાති රාශියක් තියෙනවා උපමා රාශියක් තියෙනවා රූපක රාශියක් තියෙනවා වචන රාශියක් තියෙනවා ඒ නිසා යමක් කියන්න ගියාම හතර පහ පැත්තකින් කියන්න කියනෝ නැත්තම් එක වචන කිව්වට ඒකෙන් ගොඩාක් මීනින් තියෙනවා ඒ BBC එකේ තියෙන වෙනමම one word කියලා අරගෙන ඒක විස්තර කරන එකක් මේ සමහර වචන තේරුම් ගත්ත නිසා ලෝක යුද්ධ ඇති වෙච්ච ඇති සමහර වචන තේරුම් ගත්ත නිසා වැරදියට මිනි මැරිච්ච ඇති දෙන්නෙක් විවාහ වෙච්ච ඇති මේ එක්කෙනෙක් අදහස් කරන තව එකක්, තව එක වෙන කරන තව එකක්. ඉතින් ඒ වචනේ අරගෙන ඉතින් ගැට ගන්නවා. බලනකොට ඇත්ත වචනේ එකතිය කියලා තියෙනවා වෙනාදගෙන් කියලා තියෙනවා. ඒ නිසා මායя ගැන සංකල්ප පහක් තියෙනවා. ඒ නිසා කන්ටෙක්ස්ට් එකට අනුව පසුවෙනට අනුව තමයි තේරුම් ගන්න. ගරුතර ස්වාමීන් වහන්ස මම පරියංක භාවනාවේ යෙදෙන විට වාඩි වී ටික වේලාවකින් හුස්ම රැල්ල සියුම් වේ යනු දැනේ. බුදුගුණ සීලය මෙනෙහි කර මම දැන් මෙතන ආදී ඉරියව්ව බලන අතරම පසුබිමේ ආස්වාස ප්‍රස්වාසය වැඩ කරයි. මෙහි මුල මැද අග වෙනස්ව තේරුම් ගන්න අපහසුය. ටික වේලාවකින් හිස් අවකාශයක ඉන්නවා දැනේ. මේ අතර නොඑක් සිතුවිලි ඇවිත් පිට වී යයි. එක එල්ලේ විනාඩි 15ක් පමණ මෙසේ සිටිය හැක. මා යන මාර්ගය හරිද? තව දියුණු කරගන්නේ කෙසේදයි කියා අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. අද උදෑසන පැයක කාලයක් ඉරියව් මාරු නොකර වරහන් ඇතුලේ දෙවදත් ගතිය වටහාගෙන වේදනාව ඉවසා පරියංක භාවනාව කරගෙන පරියංක භාවනා කරගත හැකි විය. අප වෙනුවෙන් මහා කරුණාවෙන් ඔබ වහන්සේ කරන මේ කුසල් බලයෙන් හැකි ඉක්මනින් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සුව අත් වේවා. මේකේ රචනයේ මුල් කොටස මම කැමති විස්තර කරන්න මේ ලෝකේ විස්තර කරන්න පුළුවන් ක්‍රම දෙකක් එහෙම නැත්නම් ඥාන જાති දෙකක් දැන් දනුන් જાති දෙකක් තියෙනවා ඒක හරියට කියනවා නම් මහමෝධ තියෙන වතුර මොහොත වශයෙන් පෙනී හිටින වෙලාවක් තියෙනවා ඊට පස්සේ වතුරම විකාර බවටපත් වෙලා රැළ වශයෙන් පෙනී සිටින වෙලාවක් තියෙනවා රැළේ ඇතිවීමක් නැතිවීමක් තියෙනවා නමුත් මොහොතේ ඇතිවීම අපි කොහෙද කියලා දන්නේ නැහැ මොහොතේ නැතිවීම කොහෙද කියලා දන්නේ නැහැ ඒක ඒකාකාරීව හිතිනවා ඒ සමේ වතුරේ ගති දෙකක් තියෙනවා මහමෝද සහ රැල්ල කියන එක රැල්ල නම් නැගිටලා ආව කැඩුණා දේවිලා ගියා ඉතින් ඒකේ මුලමදාක බලන්න පුළුවන් නමුත් මේ කැඩෙන්න රැල්ල ඇති වෙන්නේ ඉස්සරොත් ඒක වතුරමයි ඒක උද්දීක අවස්ථාවට ගියත් ඒක වතුරමයි කැඩුණාට පස්සෙත් වතුරමයි නිසා මොහොද සහ රැල්ල මේ ජලයේ තියෙන ස්වභාව දෙකක්. එකක මුලමදාගෙන ඒක ඔහේ තියෙනවා. ඒක හරිම ඒකාකාරයි. ඒක හරි නීරසයි. ඒක ඒ තමයි මූලික දේ. නමුත් අපේ හිතේ දැනුම කියනකොට පටු වෙනකොට ඒකට ඒ වතුර ඇති වෙන රැල්ලක් වගේ දේවල් වලට තමයි අපි අරමුණු කියන්නේ වේදනා කියන්නේ සංඥා කියන්නේ සංස්කාර කියලා කියන්නේ පුංචි කොටසක රංගනයක් විතරයි. ඒ රංගනයට මුලමදාග තියෙනවා. නමුත් ඒ රංගනේ ටික හුඟක් කියලා බලනකොට තියෙනවා රංගනේ පටන් ගන්නට ඉස්සරත් වතුර, රංගනේ ඇවිල්ලා උච්ච අවස්ථාවේ වතුර, රංගනේ අවස්ථාවේ වුණාට පස්සේ වතුර, ඒ වතුර අංශු පොඩ්ඩක් එහෙම වෙන එක විතරයි වෙලා තියෙන්නේ. වතුර අංශු එහෙම ගිහිල්ලා නැහැ. අන්න ඒ වගේ මේ ශරීරය දිහා බලනකොට මම දැන් මෙතන ඉන්නවා කිව්වට පස්සේ ඒක නිකන් මහමෝද වගේ පටන් ගත්ත දවසක් ඇත්තෙත් නැහැ, ඉවර වෙනකුත් නැහැ. මැදකුත් නැහැ ඔහේ තියෙනවා මම වෙමි. ඒක මේ ආස්වාද ප්‍රසවාස කියන්නේ නගින්න රැල්ලක්. පිම්බෙම හැකලක් නගින රැල්ලක්. වම දකුණ කිව්වම නගින රැල්ල. ඉතින් අර ඒකාකාරී දෙයට අකමැති නිසා ඒකාකාරී දෙයට අපිට දිගට පවත්වන්න බැරි නිසා පුළුවන් නම් හොඳයි. ඒක තමයි ඇත්තටම පරමාර්ථය. නමුත් ඒක බැරි නම් කියනවා ඉඳගෙන ඉන්න ඉරියව බලන්න බැරි නම් ඒ හිත යන්නේ නැත්නම් ඒක ඇතුළේ සිදුවෙන මේ උච්චාවච භාව. පුංචි පුංචි ඉන්ඩිවිඩුවල් ඉවෙන්ට්ස් අරගෙන ආස්වාස් ප්‍රස්වාස අරගෙන ඒකේ මුලැමැදාක බලමින් හිත අලවන්න කියලා. හිත අලවගෙන යනකොට බුදුසසුනේ දන්නවා මේ ආස්වාස් ප්‍රස්වාස නතර වෙලා ඒකාකාරීකමට ආයෙ හිත යනවා. කොහොමඩක්වත් ඉවර වෙන්නේ පටන් ගන්න තැනින්ම තමයි. මේ ඔහේ ඉන්න මම වෙමි. ඉතින් එතකොට යෝගාචරණ සත්‍ය කැඩුනා අරමුණ නැති වුණා නැති වංගස්ථාන වුණා මට මුලක් මැදක් අග ගන්න බැරි වුණා කම්මැලි වුණා නීරස වුණා කියලා එක්ක ආයාසෙන් ආය උස්ම ගන්න හදනවා එහෙම නැත්නම් හිත නින්දට වැටෙනවා නැත්නම් යෝගාවචර කියනවා මට නිින්ද ගියයි කියලා නැත්නම් සත්‍ය කරනයි කියලා මොකක්වත් වෙලා නැහැ අර පොදුලා පෞද්ගලික ලක්ෂණේ ඉඳලා ඊට පොදු ලක්ෂණයට වැටලා තියෙනවා පොදු ලක්ෂණයට වැටුණාට පස්සේ ඒ පොදු ලක්ෂණේ තුල ඔය සංස්කාර ගතිය නැහැ බට හතගන්මක් පැවැත්මක් නැතිවීමක් සංඥා දෙන ගතිය සංස්කාර දෙන ගතිය මොකක්වත් නැහැ ඒක තියෙන දේ නමුත් ඒක හරි නීරසයි හැබැයි කෙලස් නැහැ ඉතින් අපේ හිත අර ඒ කෙලෙස් නැති ගතිය නීරස කළ පැත්තකට දාන්න නිසා කෙලෙස් සහිත වූ පුංචි පුංචි සිද්ධි අරගෙන මම ආනාපාන කරන භාවනා කරන කෙනෙක් මම පිම්බි මහැකිලින් භාවනා කරන කෙනෙක් මට ආනාපානෙ පෙන්නේ මම කැමති නෑ ආනාපානට මම පිම්බි මහැකිලේ ඉතින් මේ රණ්ඩු කරන්නේ අර පුංචි සිද්ධියක් අරගෙන විතරයි මහා මහ සාගරේ වායෝ කොටබ්බ ධාතුව මොනෝගතියක් නැහැ ඒ නිසා මේක ලියවිලා තියෙනවා වර එක පුංචි පුංචි සිද්ධි පෙන්නේ මුළු චිත්‍රය පේනවා වර එක මුළු චිත්‍ර පේන්නේ පුංචි පුංචි සිද්ධි පේනවා. ඒක පුංචි පුංචි සිද්ධි බැලීම අපේ වචන කියනවා පෞද්ගලික ලක්ෂණ බැලීමක්. ඒක දිය වෙනවා බලාගෙන ඉන්නකොට. දිය වුණාට පස්සේ ආයෙ ගිහිල්ලා අපි පොදු මහා චිත්‍රය දිහා බලන්න බැල්ලක් තියෙනවා. මේ දෙක අතර හිත හරියට වෙනස් වෙනවා. මේ දෙක අතර හිත චිත්‍රය සහ කැන්වස් එක වගේ. එහෙම නැත්නම් වැල්ල බෙන්දින එක හා සිටිජේ වගේ. පැටලට ගියාම ඔන්න සිතිජිය බලන්න පුළුවන් කිසි වෙනසක් නැහැ. ඔහේ ෆ්ලැට් එකේ තියෙන. උදේ ගියත් එකයි හවත් ගියත් එකයි. රැල්ල නිතරම තුනී වතුරේ බින්දෙනවා නගිනවා. ඉතින් මොහොතට ගිහිල්ලා අපි රැල්ල බලන්න. නමුත් මොදේ ප්‍රകൃති දෙකක් තියෙනවා. මේ තුනී වතුරේ රැල්ල නගිනවා, ගැඹුරු වතුරේ රැල්ල නගින්නේ නැහැ. ඒ වගේ ඉරියව්ව බලනවා කියන එක සිතිජිය බලනවා. ඒ ඉරියව්ව හිටගෙන හිටියත් එකයි, ඉඳගෙන හිටියත් එකයි එකමයි තියෙන්නේ. නමුත් ඒක ඇතුලේ වෙනවන පුංචි සිද්ධියකට හිත දැම්මොත් ඒකට පුද්ගලික ලක්ෂණ තියෙනවා. හැබැයි වැඩි වෙලා පෙන්න වෙන්න ඉන්න පුද්ගලික ලක්ෂණ එකක් දිහා බලන හිටියොත් ඒක විනිවිදලා හරහා ගියලා ඒක පොදු ලක්ෂණයකට වැටෙනවා. ඒක භෞතික විද්‍යාවෙන් කියලා දෙන්නේ අපි හීලියම් කියලා ගත්තත් හයිඩ්‍රජන් කියලා ගත්තත් මොන මූලද්‍රව්‍ය ගත්තත් ඒ මූලද්‍රව්‍යයට වෙනම අනුක්‍රමික අංකයක් තියෙනවා න්‍යෂ්ටික බරක් තියෙනවා විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා ලෝහ අලෝහ කියලා බෙදනවා. නැත්නම් ඔක්කොම කුඩු කරන කුඩු කරන ගිහිල්ලා සබ්මැටමික් පාටිකල් වලට ගියාම ඔක්කොම එකයි. හයිඩ්‍රජන් වල තියෙන ඉලෙක්ට්‍රෝනයක් හීලියම් වල තියෙන ඉලෙක්ට්‍රෝනය කිසි වෙනසක් නැහැ. ඔක්කොම ඇදලා තියෙන මූලික එකම ශක්තියකින්. ඒක ඒ දේ භාගයට කැලැප්ස් වුණාට පස්සේ අපි රණ්ඩු කරනවා මම හයිඩ්‍රජන් මම හීලියම් කියනමුත් ඔක්කොම හැදලා තියෙන්නේ එකම ශක්තියකින්. විශ්වගත ශක්තියකින්. ඒ ශක්තියට අඩු කරනකොට එතන බුදුහාමුදුරුවෝ ඉන්නවා. එතන යථා ධර්මයේ තියෙන. තල්ලන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ ශක්තිය වල මගේ කොටස කියලා කඩන්න බෑ. හයිඩ්‍රජන් කොටස කඩන්න පුළුවන්. හීලියම් කොටස කඩන්න පුළුවන්. මට කියා ගන්න පුළුවන්. ඒ නිසා අපි හරි කැමැති කෙලසුනට පස්සේ දේවල් අරගෙන අයිතිවාසිකම් කියන්නේ. නික්ලේශී தත්ත්වය අයිතිවාසිකම් කියන්න බෑ. නික්ලේශී தත්ත්වයට යනකොට ඒ බලන මිනිස්සයත් එයාගේ තන්න මේ සක්කාය දිට්ඨිය මාන්නේ මේ තෘෂ්ණාව අඩු වෙනකොට තමයි යාට පොදු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක අතර හොල්මන තමයි මේ මිනිස්සේ අවදි වෙලා ඉන්නවා, නිදාගෙන ඉන්නවා, යමකට විශේෂත් වෙනවා, යමක දන්නේ නැහැ. අනම්මනම් කියලා කියන්නේ මේ සුවිශේෂී පෞද්ගලික ලක්ෂණ අනුව. ඒක කල්චර් එකේ හැටියට වෙනස් වෙනවා. දේශගුණයන වෙනස් වෙනවා. කාලගුණයන වෙනස් වෙනවා. නමුත් මූල ශක්ති මූල චිත්ත නියාමයේ කිසි වෙනසක් නැහැ. ඒ නිසා ඒ පරියන්ක භාවනා විස්තර කරනකොට පටන් ගන්නකොට කියනවා තමන්ගේ ඉරියව්ව හොඳට බලලා ඉරියව් පట్టල කරගෙන ඒකේ ඉන්න පුළුවන් නම් ඉන්න. ඒක ඒකාකාරී නිසගතිය පෙන්නනවනම් බෑ කියනවනම් ආනාපානෙ වගේ ක්‍රියා බහුල දෙයකට හිත දාන්න. ක්‍රියා බහුල දෙයට හරියට හිත ගියොත් නබෝ වෙලාවකින් ඒ ක්‍රියා බහුල භාවය හරහා ආයෙත් හිත අර ඒකාකාරී ගතියට එනවා ඉන්න තැනට එනවා. නිසා පටන් ගන්න තැනම තමයි අන්තිම දක්ෂ යෝගාවචරය ඉවර කරන්නේ. නමුත් ඒ අතර මට අවුරුදු ගාණක් යන්න ඉඩ තියෙනවා. මේ පටන් ගත්ත දැනීම තමයි දැන් ඉවරලා තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් ඒක මේ රේකී අධ්‍යාපන ක්‍රමයෙන් කොහොමඩක්වත් උගන්වන්න බෑ. ඒක වෙනමම මේ ඩයිමෙන්ෂන් දෙකක යන කතාවක් තියෙනවා. තිරේ චිත්‍රයයි. තිරේ බලලා කතා කරුවොත් තිරේ හැමදාම එකයි. අන්තර තියෙන චිත්‍ර නම් තෙල් සායන් මේ දේව සායන් කියලා වෙනස් වෙනවා. භාව චිත්‍ර රේඛා චිත්‍ර කියලා වෙනස් වෙනවා. කැන්වස් එක නයි එකයි. ඒ නිසා අපි අපේ තියෙන ප්‍රകൃතිය ගත්තොත් අපි ඔක්කොම එකයි. නෑ මම වෙනස් කියපු ගමන් තමයි මේ පෘථග්ජනකම එන්නේ. ඊට පස්සේ තමයි අපි රණ්ඩු සරුවල් කරන්නේ. අපි ඔක්කොම එකම හිත බෙදාගෙන තියෙන්නේ. මේ ශරීරයේ එක එක අම්මර දාතර 10 අද වෙලා තියෙන නිසා එක එක පාට වර්ණ වෙලා තිබුණාට ඔක්කොම තියෙන එකම හිතමයි. මොනම විදිහකින්වත් වෙනස් වෙලා නැහැ. වෙනස් වෙනවයි කියන අමනයෝ නිසා තමයි මේ ලෝකේ ප්‍රශ්න ඇතිලා තියෙන්නේ. අපි ඔක්කොම තියෙන එකම ගතිය, මනුෂ්‍ය ගතිය කියලා ගත්තොත් ඕන කෙනෙකුට අනුකම්පා කරන්න ඉතින් එතෙන්ට යන්න දෙන්නෙම නෑ මායя. එතෙන්ට යන්න දෙන්නෙම නෑ කෙලෙස්. අර පුංචි පුංචි සිද්ධි අරගෙන යෝගකේ තියෙන නම් ගණන් කියාගෙන රණ්ඩු හරුවල් කරාගෙන මගේ රුචිය මගේ පෞරුෂත්වය කියලා කුටි කරන ගතිය තමයි මේ ලියුමේ පෙන්වෙන්න හදලා දකින්න ඉස්සේ මේ පටන් ගන්න තියෙනව පට බේරගෙන නෑ තාම. පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියන දෙකේ පට බේරගන්නේ නැත්නම් අර්ථය සහ ධර්මය කියන දෙකේ පට බේරලා නෑ. ඒක නිකන් බේරෙන්නේ නැහැ. අඩු ගන්න මේව දෙකක් තියෙනවා. එකම දේ පෙන්වන්න පුළුවන් මැනිෆෙස්ට් වෙලා තියෙන ක්‍රම දෙකක් තියෙනවා. මූල ශක්තිය තියෙනවා, කෙලසිච්ච தත්ත්වය තියෙනවා. මූල தත්ත්වය හදන්න බෙදන්න මොකක්වත් කරන්න බෑ. ඒක නිචිත්ත නියමයට වයිද වෙන. කෙලසිච්ච දේවල් තමයි අපි මේ මම මාගේ කියාගෙන අල්ලගෙන බෙදාගෙන නටන්නේ. ඉතින් ඒකෙන් තමයි බුදුහාමුදුරුවෝ භාවනාවට බසන්නේ. ඇස්ලිලා අන්තිමට අර පොදු මූල ශක්තියට නික්ලේශී தත්ත්වයට ගෙනියන එක තමයි භාවනාදී කෙරෙන්නේ. ඉතින් ඒක මම හිතන්නේ දේශනා වුණකන් දෙමින් ටික කාලයක් භාවනා කරනකොට හිත මේ දෙකම අල්ලන්න පුළුවන් தත්ත්වයට එයි. එහෙම නැත්නම් හිත මේක තියෙනකොට මේක නැහැ කියලා හිතනවා මේක තියෙනකොට මේක නැහැ කියලා. නෑ දෙකම තියෙනවා. ඩයිමෙන්ෂන් දෙක හැම වෙලාවෙම මේ දෙකම තියෙනවා. නික්ලේශී தත්ත්වය සමාදන්ගණය කරන ආර්යයන් වහන්සේ කියනවා කෙලසිච්ච පොද්ගලිය ලක්ෂණ සමාදන් වෙච්ච කරණ පුසජනේ කියලා කියනවා. එකම චිත්‍රය. ඒක මේ බුද්ධත් ආමතුරුලියර තියෙනවා මේ තායිලන්තේ ඒ ශාන්ච නැති වුණා මං හිතන්නේ. ඒ ශාන්ච කියලා තියෙනවා මේ චිත්‍රපට තිරේක දියවැල්ලක් දියලක් වෙනවා පෙන්නුවත් ගිනි කන්දක් පෙන්නුවත් ඒ තිරේ තෙමෙන්නෙත් නැහැ ගිනි ගන්නෙත් නැහැ. ඒ රූපේ ඇවිල්ලා අනේක විතරයි වෙන්නේ. තිරේ එහෙමමයි තියෙන්නේ. ඒ වගේ තමයි අපේ හිත තරහ ආවත් කේන්ති ආවත් මොනවත් හිතේ මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. යහපු දේ යනවා. අපි යන දෙයට කනගාටු වෙලා තමයි ඒක ඔළුවේ තියාගෙන තමයි මේ කෙලෙස් ඇති කරගන්නේ. අපේ හිත නිකලෙස් හිත සමාදම් වෙනවා නම් රිදීතිරේ වාගේ චිත්තපරිශාලාවක ට්‍රැජඩි එකක් පෙන්වුවත් කොමඩි එකක් පෙන්වුවත් තිරේ තිරේමයි. ඒක දන්නේ නැති නිසා තමයි අපි ට්‍රැජඩි එකක් පෙන්වනට අඬන්න හදනවා. කොමඩි එකක් පෙන්වනට hina වෙන්න හදන්නේ. මේ පෙන්නනේ తాවකාලිකව එන සායමක් විතරයි. ඔය නිශ්චල මේ tire දකින් දැක්කොත් මේ චිත්‍රපටිය රස විඳින්න බෑ. චිත්‍රපටිය රස විඳොත් tire අත්දකින්න බෑ. ඉතින් අපි චිත්‍රපටිය රස විඳින්න හදන නිසා අපිට කවදාවත් මේ පෙන්වන tire දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තාක්කල් අපි પરමාර්ථ ධර්ම දන්නේ නැතුව මේ මිනිස්සු නටන නටවිලි වලට කාලේ නාස්ති කරලා සොමේ නාස්ති කරලා වැයවීමක් සිදු වෙනවා. නිසා මේ දෙකම බැලිය හැකි කියන එකයි විපස්සනාදී පෙන්වන රැඩිකල් වාදී ක්‍රමයේ කොච්චර කැලැසිලා හිත තිබුණත් පිරිසිදු හිත පිට යටින් තියෙනවා. අන්න ඒක සමාදන් වෙන්න බලන එකයි කරන්න තියෙන්නේ. ඒකටයි විනිවිද දකිනවා විපස්සනා කරනවා කියලා කියන්නේ. හොඳයි අපේ වෙලාවත් ඉවරයි. ඉන්නේ ඔබ වහන්සේ උපදේශන වලම කාම කිත්තේ සනහ හිත තියෙන ස්ථාන තමයි ඥාන ආනාපාන සතියේ ඉස්සරහම අර වේදනාව ගැන තමයි මේ වේදනාව මුළු ශරීරයේ බලලා දැන් වේදනාව ඇත්තම නැති සත්‍යයේ කාම හැබැයි සමහරවිට සිතේදී සමහරවිට අහන සත්‍යය ඒ හිතන තියෙන හිත මගේ කියලා හිතනවා. නෑ. දින මොකටද කතා කරන්නේ අනුගේ දේවල් ගැන. මොකද්ද අයිතිවාසිකම මේ හිත තියෙන හිස්තැනක කියලා තමයි ප්‍රකාශයක් කරන්න මොකද්ද බේස් එක? ආනපාන චිත්තපද දැනෙන්නේ නැහැ හරි දැනෙන්නේ නැහැ. හිත තියෙන හිස්තැනක මොකෝ? මේකට අයිතිවාසිකම තියනවාද? අයිතිවාසිකම කියනවනේ මේ කුණු රෙද්දක්ද නැද්ද කියලා හොදන්න වෙන්නේ. කාගවත් රෙද්දක් මොකටද හොදන්නේ? අනුගේ කුණු රෙදි හොදන්න ඕනේ නැහැ. ඉතින් ඒක ඔය පිච්චයි. ඒකට හිතවිලි ඇවිල්ලා යනවා. ඔය චිත්‍රපටයේ ට්‍රැජඩි එකක් පෙන්වනවා. ආයේ වේදනාව ඇවිල්ලා යනවා කොමඩිය අප් වෙනවා කොයි එක වෙනවා චිත්‍රයේ චිත්‍රපටයේ මේ කැන්වස් එකේ එහෙම තමයි ඉතින් ඔය ඔය පේන ඉපගෙන කුණු කන්දල් චෝදනා ටිකක් කතා නොකර හිටියන ඉවරයි මුවින් නොබෙන ඉන්නවා කියන එක අහලා තියෙනවද <laughs> ඈ මොකද මුවින් නොබෙන ඉන්න කියන්නේ ඈ හිතෙන් බලන්නේ හරිෂෝ හොඳ හොඳ අර්ථකථනය තොප් <laughs> කියන්න ඕනේ හොඳ දෙකක්. නමුත් නොකිය නිකන් එන කීල වැඩන්නේ මේ අමනයට කිව්වට වැඩන්නේ. සම මුවින් නොබෙන ඉන්න ඇතර තියෙනවා. ඉතින් ඔන්න ඔතෙන් ගියම රහත්. ওই කියන්නේ අපිව කතා කරන කිසි දෙයක් කතා කරුවේ නැහැ කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඩිස්කෂන් එකද කතා කරන්න ඕනේ අපි කමටහන් සුද්ධ කරන කතා කරන්න ඕනේ. නමුත් මතක තියාගන්න කතා කරන්නේ ලෙඩ මනසකින්. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක්ම කතා කරේ ඒ ලිද්දුන්ට මේක කියලා දෙන්න නිසා. ඒ අර පරණ කතාවක් තියෙනවා අම්මා කෙනෙක් කුළුඹලේ දරුවා හදනවලු. ඒ දරුවා ඔක්කොම හොඳට ලස්සනට කරනවලු. හැබැයි කතා කරන්නේ නැතිලු. ඉතින් අම්මට හරි අප්සෙට් වෙනට ඕ අඬන අඬනලා අඬනවා, කණ්ඩෝනලා කනවා, කක්ක ගන්නලා කක්ක ඔක්කොම හරිම ලස්සනයි. ඌ කතා කරන්නේම නැතිලු. ඉතින් අම්මගේ පළවෙනි දරුවා අම්මා කරන්න තියෙන සේරම කරනවා. මේක කතා කරන්නේ නැතිලු. අවුරුදු 7 විතර ගියාට පස්සේ එක දවසක අම්මා මේ අවන් එකට බන්සෝකයක් දාලා දරබලපලා ඉන්නකොට ඒක ඕවර්බර්න් වෙලා. අර පොඩි එකගොල්ලෝ අම්මා bun is getting toasted කිව්වා. ඉතින් අම්මා දුවනල මෝ කිස් කරනවලු කිස් කරන ඇයි පුතේ මට මෙච්චර වද දුන්නේ ඔබට මෙච්චර කතා කරන් කර කර ඉන්න පුළුවන් වෙන වෙලාවේදී ඇයි මට මේ වද දුන්නේ කියලා. I am talking I am telling you your bun is getting toasted. Be careful you. So far you did nothing wrong. So what to do? Then something wrong only one has to tell. ඒක කියලා රාජිනේ කියනවා I am talking due to you toasted buns කියලා කියනවා. I have to talk because you toasted buns. You don't know how to move in when ඉන්නවා. කතා කරන්න ඕනේ නැති ගුණ අර මේ වෙලාව හැරෙන කතා කරන. ඕක නිකන් ඉන්නකොට ඉබේම වෙන දේවල්. How profound the Dhamma. How profound the restraintment. physical, verbal and mental. I don't think that talking is a criminal. කතා කරනවා කියන්නේ අපරාධික ක්‍රියාවක් නෙවෙයි. ඒක නොකර ඉන්න පුළුවන්කම තියෙන බව දන්නවනම් මේ ටෙන්ෂන් එක නැහැ නේ. කියනවා ඒක කියව. ඉක්මන් කරන්න. දැන් මොවින් නොබෙදින්න. ඒ කියන්නේ ඒක කාගෙන ඉන්න පුළුවන්. ඔය කියන විදිහට හිචිලක් ආවට ඔය වේලා තාම මේ unbearable level එකට ගිහිලා life threat එකක් නැහැ නේ. ඒ අරම නැති වුණා වගේ කතා නොකර හිටියොත් ඔකත් නැති වෙනවා. කතා කරමු ගමන් අනිවාර්යයෙන්ම ඔබ අතුවිදි විහිදලා වැඩෙනවා. ඉතින් ඒක තව මනසක් උත් කෙලසෙනවා. ඒ කොමියුනිකේට් කරන්න බෑනේ තනියෙන්. තව මනසකට දාන්නේ. ඉතින් හරි දෙන මේ අම්මඩිනේ පිස්සුත් නැහැ. ඉතින් ඉතින් අර චෝදනා කරන ඉහිටි වෙනකොට තියාර දෙයක්. මේකට පිස්සු වෙන්නද කියලා අර මනස මොවින් නොවෙන ඉනවා. ඉතින් බයින හැබැයි. අනේ අම්මන කමර කරන කතාව. <laughs> තේරුණාද? තේරුණාද? ඒ උනාට මෙතේ වැඩිම කතා කරන්න කවුද දැන්? talking due to you toasted buns. ඉතින් නිස්සද්ද ඔක්කොමලා ගාන කිසිම කතාවක් කරන ඉනකොට දෙයියෝ බ්‍රහ්ම කොච්චර සතුට වෙන්නේ නැද්ද? මේ මනුස්සන්ගේ වෙන්න තියෙන වැඩ උපරිම කුසලයක් සිද්ධ කරනවා. කිසි බෙර ගැහිල්ලක් නැහැ, කොඩි නැහැ, ගෙජ්ජි නැහැ, නිස්සද්ද බව. ඒක ඈ මාරයාට ප්‍රශ්න. ඔව් මාරයා ඉතින් ඇවිල්ලා ගෙජ්ජි හොල්ලන වෙලාවට. දෙවියෝ කිත්තු කරනකොට අනේ මේ මිනිස්සු බ්‍රහ්මයෝ වෙන්නේද කියලා. දේව දේව දේවයෝ වෙන්නේද කියලා මොකද හැම දෙයක්ම හැම කෙනෙක්ම දුක් විඳින හැබැයි කෙනෙකුට කියලා වැඩන්න කියන්නේ නැහැ. කියන්නේ නැත්නම් මොකද අනිත් එකනාගේ peace of mind අගය කරන්නේ. තාකලු දාලා වැඩක් නැහැ. මොකද මේ මිනිස්සුගේ තියෙන එක උඩටනේ අපි මේ දාන්නේ. ඌත් අපි වගේම ඉතින් කක්ක ගාගත්ත කෙනේ. න්යායෝගේ මුණක් තියෙනවට කිව්වයි කියලා ඇසි වැඩේ. ගහ මේ කක්ක කරන එකයි ගා ගන්න එකයි. කක්ක කරලා වැසිකිළිය දාවම උදේන ෆුල් ඩීසන්ට් හරි හොඳයි. කක්ක කරලා ගාගෙන ගෑවොත් එහෙනම් කක්ක බබා. එතකන් ඒ නිසා බලන්න කතා කරන්න බැරිම නම්. ලෝසාන්ති කියනවා යමෙක් කතා කරන්නේ බැරිම තැන නම් ඒක ඇඳිල්ලක් විදියට බලන්න ඉක්මනට මෙයාට උත්තර දෙන්න. ලොකු සංසී වතෙන් බණ්ඩු උනාසි වචනයක් කතා කරන්නේ අත්‍යවශ්‍යතාවයට විතරයි. එයා හිතලා කියනවා තව කවුරු අත්‍යවශ්‍යතාවයට කතා කරන කරපන්. කවුරුත් අඬවන්න එපා. මිනිසුන්ට ඇති වෙන්නේ හැම කෙනාටම ප්‍රශ්න තියෙනවා. ඔබ කියලා කියන්න ඕනේ ප්‍රශ්න. තේරුණාද? ඒ මට රැකයි. ඔය ඔය වයසට තේරුම් ගත්තොත් නෑ හැබැයි බෙලි කටු මල්ලක් නතර කරා වගේ නැත්තම් ඔක අවුරුදු 60ක් හිටියොත් 60ම කච කච කච කච ගාන ඉන්නේ. හැමම තියලා on off බටන් එක තද කෙරුවොත් වොලියුම් එක අඩු කරලා තිබ්බොත් මේ ලංග එංගලන්තෙදි මිනිස්සුන්ට ළඟයි. එක එක එක එක කට පොඩ්ඩක් නැතර කරලා තිබ්බොත්. හරි එතකොට අපි වෙලාව හරි. ආයෙ ප්‍රශ්න අහන්නේ ඕ දෙකක් ඕ දෙකක් කියනකොට ආයෙ කවුරුත් ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්නයක් තිබ්බා. මොනවා මොනවා ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබ හැදෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකනේ මං කිව්වේ ඒකනේ ඔය කොච්චර කිව්වත් හැදෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි. දැන් අපි එතකොට තුනේ ඉඳලා තුනමාර වෙනකම් විනාඩි 15යි විනාඩි 30යි අපිට තියෙන්නේ. සක්මන් භාවනාවට අපි 3යි 30ට එකතු වෙනවා නැවතත් ධර්ම සාකච්ඡාවක් සඳහා ඒ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම කෙරුවන් සරණයි.